සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර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 අපිට ජීවිතය ගැන ඇත්ත විස්තරේ ජීවිතේ මොන වගේ දෙයක්ද මේ ජීවිතේ තියෙන දුර්වලතා අපිට කොච්චර බලපානවද මේ ජීවිතයේ තියෙන කුසලතා අපිට පිහිට වෙන්නේ කොහොමද මේ ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව අපිට දැනගන්න විදියක් නැහැ. ඒ බුදුරජුන්ගේ ඥාණය හරීම පුදුම සාගතයි. ඉතින් අපි මෙතෙක් නොයසුවිරු බුද්ධ ඥානයක් ගැන අද අපි අහන්න ඉගෙන ගන්නේ මේ දේශනේ නම පුරුසින්ද්‍රිය ඥාන සූත්‍රය. මොකද්ද මේ දේශනේ නම? බුදුරජාණන් වහන්සේට තියෙන විවිධ ඥාන. ඒ ඥාන අතර උන්වහන්සේම ඒ නමින් උන්වහන්සේගේ ඥානෙ හඳුන්වා දෙනවා. මොකක්ද ඒ ඥානෙ? පුරුෂ ඉන්ද්‍රිය ඥානය. උන්වහන්සේට එවැනි ඥානයක් තියෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ඉන්ද්‍රිය ඥානේ මොකද්ද කියලා අපිට මේ දේශනාවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග කොසල් ජනපදයේ කොසල් රටේ චාරිකාවේ වඩින කාලයක්. ඉතින් උන්වහන්සේ වැඩ හිටියා දණ්ඩකප්ප කියන කොසල් රටට අයිති එක්තරා විශාල ගම්මානික. ඉතින් බුදුරජාණන් වහන්සේ දා ඒ චාරිකාවේ වඩිද්දී මාර්ගෙන් ඉවත් වෙලා එක්තරා රුක්සෙවණක වැඩ හිටියා. ඒ කියන්නේ ගහක් යට උන්වහන්සේ වාඩි වෙලා හිටියා. එතකොට භික්ෂුන් වහන්සේලාට හිතුණා ඒ වෙලාවේ නාන්න පෑන් පාසින්න ගඟට වඩින්න ඕන කියලා. කිට්ටු ගඟක් තිබුණා. ඒ ගඟේ නම තමයි අචිරවති. මේ අචිරවති ගඟින් පෑන් පහසු වෙන්න ආනන්ද හාමුදුරුවොත් වැඩියා. ඉතින් ආනන්ද හාමුදුරුවොත් වතුර නාලා අන්දනේ ඇඳගෙන මේ ඇඟ වේල වේල හිටියවට තෙත සිඳ වෙමින් හිටියා. එවලේ එක භික්ෂුවක් බුදුරජා ආනන්ද හාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා පින්වත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත ගැන ප්‍රකාශයක් කළා. ඒ තමයි ආපායිකෝ මේ දේවදත්ත අපාගත වෙනවා. නේරයිකෝ නිරේ යනවා. කප්පට්ටෝ කල්පයක් පැහෙනවා. අතිකිච්චෝ තිකිච්ඡා නැහැ. තිකිච්ඡා කියන්නේ ඔව් සනීප කරන්න බෑ. සුවපත් කරන්න බෑ. යාව ඒකෙන් වෙනස් කරන්න බෑ. එතකොට මේ අහනවා ඒ භික්ෂුව අහනවා මේ ප්‍රකාශයේ භාග්‍යතුන් වහන්සේ වදාලේ දේවදත්ත ගැන සම්පූර්ණ අවබෝධයක් ඇතුවද? එහෙම නැත්නම් වෙන ක්‍රමයකින්ද? දේවදත්ත කවුද කියලා සම්පූර්ණ අවබෝධයක් ඇතුවද මේ ප්‍රකාශ කළේ? එහෙම නැත්නම් වෙන ක්‍රමයකින්ද කියලා. එතකොට ආනන්ද හාමුදුරුව අර හාමුදුරන්ට උත්තර දුන්න බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කළා නම් ඒක ඒ විදිහම වෙනවා. ඒක ඒ විදිහම තමයි කියලා. මොකද උන්වහන්සේ මේ මිනිස්සු බය කරන්නේ කරුණ කියනවද? නෑ. කටට එන්නම් වාලේ කියවනවද? නෑ. අර්ථ විමස ගන්න බැරුව කියනවද? නෑ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම දැන් පෑන් පහසු වෙන්නේ අචිරවති නබිය ළඟට වැඩියා. මන් පෑන් පහසු වෙලා ඇගේ තෙත සිඳවමින් ඉඳෙද්දී එක්තරා භික්ෂුවක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශයක් කළා දේවදත්ත ආපායිකෝ අපාගත වෙනවා. නේරීකෝ නිරේ යනවා. ඊළඟට කප්පට්ඨායි කල්පයක් පැහෙනවා. අතේ කිච්චෝ මෙයාට වෙන විසඳුමක් නැහැ කියලා. මේක කිව්වේ දේවදත්ත ගැන සම්පූර්ණයෙන්ම අවබෝධයකින්ද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින්ද? එතකොට කියන භාග්‍යවතුන් සිතට මම උත්තර දුන්නා භාග්‍යවතුන් වහන්සේ යමක් වදාලා නම් ඒක ඒ විදිහටම වෙනවා. දැන් මේකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක එහෙම වෙන්නේ කොහොමද? අරම වෙන්නේ කොහොමද? ඒ මොකද්ද? සැකේ. දැන් මේ මොකද්ද? ඔව් සද්ධාවේ පිහිටපු කෙනෙක් කවුද? ආනන්ද හාමුදුරුවෝ. අර භික්ෂුව එහෙම කෙරෙන්නේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලා සෝචකෝ ආනන්ද භික්ඛු නවෝ භාවිෂති අචුරි පබ්බජිතෝ. ආනන්ද ඔය කියන භික්ෂුව එහෙනම් ළඟදි මහාන වෙච්ච කෙනෙක් වෙන්නේ නැති. තේරෝචපන බාලෝ අවියත් එහෙම නැත්නම් වයසට පලච්ච මෝඩෙක් වෙන්නේ නැති. වයස ගොඩක් මහාන වෙලා ගොඩක් කල් ගියත් ඉන්නවනේ මොලේ නැතිනේ. එහෙම එක්කෙනෙක් වෙන්නට කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් වචනයක් කියනවා. කතං ඊනාම යම් මයා ඒකංසේන භ්‍යාකතං තත් ද්වේජ්ජං ආපජ්ජිස්සති. ආනන්දේ මම ඒකාන්ත කොට කියපු දෙයක් දෙවිදියකට වෙන්නේ කොහොමද? ඒකාන්ත කොට කියපු දෙයක් දෙවිදියකට වෙන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේට නේද මේ කර්ම සහ කර්ම විපාක ගැන ඥාණි තියෙන්නේ. උන්වහන්සේ තමයි දේශනා කළේ ආනන්තරීය කර්ම කියලා දෙයක් ගැන. දෙයක් ගැන. මොනවද ආනන්තරීය කර්ම කිව්වේ? උන්වහන්සේ වදාළ ආනන්තරීය කර්ම පහයි තියෙන්නේ. මොනවද ඒ? මව් මැරුවොත්, පියා මැරුවොත්, ඔව් රහතුන් මැරුවොත්, සංඝයා බේද බින්න කළොත් බුදුරජුන්ගේ ලේ සෙලෙව්වොත් ආනන්තරී පාප කර්මයක්. එතකොට ආනන්තරී පාප කර්මයක් වුණොත් මොකද වෙන්නේ? කල්පයක් වැහෙනවා. ඊට පස්සේ දවසක් මට මතකයි දේවදත්තගේ ප්‍රශ්නයකදී සංඝ බේදී කරපු එකේදී බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ බිදුණු සංඝයා සමගිකලොත් මොන වගේ පිනක් තියේද? කල්පයක් සුගතිය කිව්වා. දැන් බලන්න කර්ම විපාක පිළිබඳ ඔව් කර්ම කර්ම විපාක පිළිබඳ බුදුරජුන්ගේ ඥාණය ඊට පස්සේ උන්වහන්සේ වදාලා ආනන්දේ මා මේ දේවදත්ත ගැන ප්‍රකාශ කළේ සම්පූර්ණයෙන්ම දේවදත්ත ගැන අවබෝධ කරලයි යම් දවසක කෙස් ගහක අග තැවරිච්ච හොඳක් පිනක් යහපතක් දේවදත්තගේ දකින්න ලැබුණ නැද්ද? කෙස් ගහක අගතවරිච්ච යහපතක්වත් දකින්න ලැබුණ නැද්ද? ඊට දකින්න නොලැබෙනකම් මම කිව්වේ නැහැ. යහපතක් දකින්න දකින්න ලැබුණොත් එතකම් මම කිව්වේ නැහැ. යම් දවසක දකින්න ලැබුණ නැද්ද? එදා තමයි මම කිව්වේ දේවදත්ත අපාගත වෙනවා. නිරේ යනවා. කල්පයක් පැහැෙනවා පිළියම් කරන්න බෑ කියලා. ආනන්ද එක මේ වගේ එකක් කියනවා. කක්කුසි වලක් තියෙනවා. මේ වලේ මිනිසෙක් වැටිලා ඉන්නවා. එතකොට ඒ හිසත් එක්කම යටට ගිල්ලා ඉන්නවා. මිනිස්සෙක් කෙනවා මේ මෙයාට හිත යහපත කැමති. මෙයාට පිළිසරණක් වෙන්න කැමති මිනිස්සෙක් කියනවා. ඇවිල්ලා මේ වල වටේ ඇවිදිනවා අර පුද්ගලයාගේ කිස් ගහක හරි කක්ක ගෑවිච්ච නැති තැනක්. අසුචි ගෑවිච්ච නැති තැනක් තියනවද බලන්න එනවා එතනින් ඇදලා උඩට ගන්න පුළුවන්ද බලන්න. එතකොට මේ ඒ යහපත කැමැති හිතසුව කැමැති පුලයා මේ වටේ බලද්දි බලද්දි මෙයාට හම්බ වෙන්නේ නැහැ මෙයා බේරගන්න තියෙන තැනක්. කියන ආනන්දේ අන්න ඒ වගේ තමයි කියන මම මේ දේවදත්ත වටේ කැරකුණේ. මම දේවදත්තව බේරගන්න බැලුවේ ඒ වගේ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් බේරගන්න බැරි මිනිස්සු ඉන්නවා. නේ? බුදු කෙනෙක් ධර්මයේ කියලත්, කරුණු කියලත්, බේරගන්න බැරි මිනිස්යන් ලෝකේ ඉන්නවා. කියන ආනන්දේ මම ඒ වගේ කියන මේ පුද්ගලයා බේරගන්න මහන්සි ගත්තේ වර කක්කුසිවලක වැටිච්ච මිනිස්සෙක් වටේ ඇවිද ඇවිද මිනිස්සෙක් බේරගන්න බැලුවා වගේ මම මේ පුද්ගලයාව බේරගන්න මහන්සි ගත්තා. ආනන්තරි පාප කර්මෙන් වළක්වන්න මහන්සි ගත්තා. බේරගන්න මහන්සි ගත්තා. හරියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ එයා විශ්ීම් කරගත්තු දේ නිසායි එයා ගැන කියන්න සිද්ධ වුණේ මොකද්ද? කල්පයක් අපාගත වෙනවා, නිරේ යනවා, කල්පයක් පැහැෙනවා. මෙයාට පිළියම් කරන්න බෑ කියලා. ඊට පස්සේ අහනවා ආනන්ද ඔබ කැමැතිද අහන්ද? තථාගතයන් වහන්සේගේ පුරුසින්ද්‍රිය ඥානය ගැන. අන්න එතන තමයි අපිට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඥානය. මොකක්ද ඥානේ? පුරුෂ ඉන්ද්‍රිය ඥානය. පුරුෂ ඉන්ද්‍රිය ඥානය. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන ඉන්ද්‍රිය. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන ඉන්ද්‍රිය මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේවට කියන්නේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා. එතකොට මේ ඉන්ද්‍රිය කියන එක අපේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒතර අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන මේ එකපාරට බැහැර කරන්න බෑ කාටවත්. ඇස කන නාසය දිවකය මනසට කියනවා ඉන්ද්‍රිය කියලා. අපේ ජීවිතේට බද්ධ වෙලා තියෙන දෙයක්. මේ වගේ ධර්මයේ සඳහන් වෙනවා ඉන්ද්‍රිය කියලා එකක්. සද්ධා, විරිය, සති, සමාධි ප්‍රඥා මේවා තින්ද මේවා ජීවිතේට බද්ධ වෙනවා ඇස කන නාසය දිව වගේ මේවා බද්ධ වුණාට පස්සේ ඒක ශරීරයත් එක්ක තියෙන එකක් සමාවෙන ශරීරයත් එක්ක නෙමෙයි ජීවිතයත් එක්ක තියෙන එකක් එතකොට මේ ජීවිතයත් එක්ක තියෙන දේ ඉන්ද්‍රිය කියලා කියනවා මේ වගේ අපි නොදන්න තව දෙයක් අපේ ජීවිතයත් එක්ක තියෙනවා දැන් ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ඔබ හිතන්නේ නැති කරගන්න ලේසිද අමාරුද? හරි අමාරුයි. බුදු දේශනාවේ තියෙනවා ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් සුගතිය යනවා කියලා. මට තේරෙන හැටියට මේ යුගයේ ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගන්නත් අමාරුයි. ගොඩක් අය තියෙන ශ්‍රද්ධාව කියලා මට ශ්‍රද්ධාව තියෙනවා. මම මෙච්චර පොත් කියෙව්වා මම මෙච්චර වැඩසටහන් වලට ගියා මගේ මෙන්න මෙච්චර පොත් ගොඩක් තියෙනවා මගේ මෙච්චර කැසට් ගොඩක් තියෙනවා මම හැමදාම උදේට බණක් අහනවා මේ මාන්නේ සද්ධාව තියෙනවා කියලා හිතාගත්තු මාන්නයක් තියෙන්නේ සද්ධාවෙන් වෙන්න ඕන දෙයට සිද්ධ වෙලා නැහැ බොහෝ විට. සැකේන වෙලාවට අපූර්වට යට සැකේනවා. විචිකිච්ඡාව එනවා. අර්බුද ආපු ගමන් හරි කෝකද වැරදි කෝකද කියලා යාට තේරෙන්නේ හිතා ගන්න බෑ. අරකත් හරි මේකත් හරි කියනවා. නමුත් යා කටින් කියනවා මම හරි ශ්‍රද්ධාවන්තයි කියලා. ඒක මාන්නේ. කවුරු හරි කියනවා නේ ඔයාට ඉතින් ශ්‍රද්ධාවක් නැහැ කියලා. එතකොට එයා අඬනවා. අනේ මට ශ්‍රද්ධාව නැහැලු. අර කියනවා එහෙම. ඒතර එක එක්කිනාගේ කීවට ශ්‍රද්ධාව නැති වෙන්නත් ඈ Tamanට හිතුමනාපට ඇඳුමක් වගේ දාගන්නත් පුළුවන්ද මේ ශ්‍රද්ධාවට? බෑ. අපි මේ හිතන තරම් ලේසි නෑ මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාව කියන කේන්ද්‍රියක් හැටියට ජීවිතයට සම්බන්ධ වෙන එකක්. එතකොට ඒ බඳු දෙයක් අපි මේ හිතන තරම් ලේසියෙන් ඇති වෙනවා නම් මෙලහට ඇති වෙන්න ඕන. නේද? දැන් අපි හිතනවා අපිට මෙහෙම තියෙනවා කියලා. නමුත් ජීවිතේට එනෝන එක එක කුණාටු. එතකොට තමයි අපි සද්ධාව තියනවද නැද්ද කියලා දැනගන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුරුෂ ඉන්ද්‍රිය ඥාන සූත්‍රය දේශනා කරනවා. හරිම ලස්සනට මේ පුද්ගලයන්ගේ විවිධත්වය විවිධත්වය ඇති වෙන හැටි. දැන් ඔන්න අපි අපි මෙහෙම දැනට අපි තේරුම් ගමු. ඔන්න මනුස්ස ලෝකේ අපි දැන් ඉපදිලා ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ උපදින්න අපිට උපකාර වුණේ පවක්ද පිනක්ද? පිනක්. ඒ පින දැන් මනුස්ස ලෝක උපදීම සම්බන්ධයෙන් පටිච්චසමුපාද න්‍යාය මොකද්ද? උපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාති උපාදාන කිව්වේ ඔව් බැඳී යාම යමකට ග්‍රහණය වුණාම ඒ ග්‍රහණය වෙච්ච දෙයට අනුව භවයක් හැදෙනවා විපාක පිණිස කර්මයක් හැදෙනවා විපාක පිණිස කර්මයක් හැදීම නිසා උපතක් කරා යනවා එතකොට උපතක් කරා යන්න හේතුනේ මොකද්ද කර්ම විපාක තිබිච්ච එක විපාක දෙන්න කර්ම සකස් වෙච්ච එක. එතකොට අපි කොහේ හරි ලෝකෙක මීට කලින් මැරිලා හිටියේ නැද්ද? මැරුණා. මැරුණට පස්සේ අපි එක එක අවස්ථාවල් පහු කරන්න ඇති. ඊට පස්සේ අපි උපතක් පිණිස කරුණු තුනක් සිද්ධ වුණා. මොකද්ද? අම්මා කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් හිටියා. ඍතු වෙන කාන්තාවක් හිටියා. ඊළඟට ඒ කාන්තාව පුරුෂයෙක් සමග එකතු වුණා. එතකොට දෙකයි. ඔන්න දැන් පරිසරය හැදුනා. දැන් අපි කොහේ හරි හිටියා අපි. ගන්ධබ්බෙක් වෙලා හිටියා ඒ කාලෙදී. කර්මානුරූපව අන්න භවය. භවයට අනුව උපත. කර්මානුරූපව මෞකුසට විඥානේ සම්බන්ධ වුණා. එතකොට මව් කුසේ නෙමෙයිද අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස හැදුනේ. ඒ මව කුසේ හැදෙන්න භවය නෙමෙයිද උදව් කළේ. අයි භවයේ හේතුවෙන් තමයි උපදින්නේ. ඒතර භවයේ තමයි උදව් කළේ. ඒතර භවපච්චා ජාති. මව කුසේ අපි උපදින්න භවයේ තමයි උදව් කළේ. භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම හැදිච්ච එක. එතකොට අපි අපිට මේ දැකීමේ හැකියාව අපි මව කුසේදී සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි උපදින්නේ. ඒ මව කුසේ අපි දැකීමේ හැකියාව, ඇසීමේ හැකියාව, ආග්‍රහණය කිරීමේ හැකියාව, රස විඳීමේ හැකියාව, ශරීරයේ ස්පර්ශේ, හිතීමේ මේ ඔක්කොම සම්පූර්ණ වෙලා අපි උපන්න. සමහරු අසම්පූර්ණව උපදිනවා. එක එක්කෙනගේ හැටි, කර්මානුරූපව. ඉතින් බහුතරයකට ලැබෙනවා මේ මේ ඇස කන නාසය දිවකය මනස හය අපි උපදිනකට ලැබෙනවා ඊට පස්සේ අපි මේ එක එක්කිනාගේ ඇස්වල පෙනීමේ හැකියාව වෙනස් නැද්ද වෙනස් කන් වල අහන්න පුළුවන් හැකියාව වෙනස් නැද්ද වෙනස් නාසයට දැනෙන ගඳ සුවඳ දැනීමේ හැකියාව වෙනස් නැද්ද දිවට දැනෙන රස විඳීමේ හැකියාව වෙනස් නැද්ද වෙනස් ශරීරයට ලැබෙන පහස දැනීමේ හැකියාව වෙනස් නැද්ද? වෙනස්. මේ විදිහම අපි හිතන්න පුළුවන් හැකියාවත් වෙනස්. දැන් බලන්න දැන් අපි ඉපදුනාට පස්සේ සමහරු ලස්සනයි. සමහරු කැතයි. සමහරු නිරෝගී. සමහරු රෝගී. සමහරු ඥානවන්තයි. සමහරු මෝඩයි. ඉතින් මේ විවිධත්වයේ මව් කුසේදී නෙමෙයි හදාගෙන ආවේ. මව් කුසේදී හදාගෙන ආවේ. එතකොට මේ මව් කුසේ අපි එනකොට තව ඉන්ද්‍රියක් අපිට තියෙනවා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පුරුෂ ඉන්ද්‍රිය කියලා හැඳින්වෙන්නේ. මොකක්ද ඉන්ද්‍රිය? කුසල් අකුසල් කුසල් මොන කුසල මුල් මොනවද? අලෝභ, ආද්වේෂ, අමෝහ. අකුසල් මුල් මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. දැන් අපි උපදිනකොටම මව කුසේදී අර අපි ගන්ධබ්බ අවස්ථාවේ ඉඳලා මව කුසර සම්බන්ධ වුණා, විඥානයේ සකස් වුණා, නාම රූප හැදුනා, ආයතනය හැදුනා, හිතේ ක්‍රියාකාරීත්වය එකතු වුණා. මේ ඔක්කොමත් එක්ක ලෝභය, ද්වේෂය, මෝහය නැමැති අකුසල් මුල් සම්බන්ධ වෙලා තියෙනවා. තේරුණා නේද? එතකොට අලෝභ, අදෝස, අමෝහ කුසල් මුල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒවත් එක්ක තමයි අපි ඉපදුනේ. එතකොට ඒවත් අපිට තියෙන ඉන්ද්‍රියක්. ඒක තියෙන්නේ මේ පුරුසින්ද්‍රිය ඥාන සූත්‍රයේ. එතකොට ඒවා අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ මේ මිනිස්යා තුල තියෙන අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මුල්, ලෝභ, දේශ, මොහ කියන අකුසල මුල් මිනිස්යාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන හැටි බුදු ඇසින් පේනවා. අපිට පේනවාද ඒක? ඒක පේන්නේ බුදු ඇසින්. ඒක මොන ඥානයක්ද? බුද්ධ ඥානයක්. බුද්ධ ඥානයක්. පුරුසින්ද්‍රිය ඥානය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේට පේනවා මේ පුද්ගලයා තුල කලක් යනකොට මේ පුද්ගලයා ජීවත් වෙන පරිසරය අනුව මේ පුද්ගලයාට මුණ ගැහෙනවා මේ අසත්පුරුෂය. අසත්පුරුෂ ආශ්‍රයෙන් මොකද ලැබෙන්නේ? අසත් ධර්ම. අසත් ධර්ම කියන්නේ අසද්ධර්මය කියන්නේ අර ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල් මුල් වලින් අකුසල් උපද්දවන්න පුළුවන් දේ එයාගේ එයාට අහන්න ලැබෙන්නේ. එක්ක නූපන් ලෝභය ඇති කරවනවා. එහෙම නැත්නම් ද්වේෂය ඇති කරවනවා. එහෙම නැත්නම් මෝහය ඇති කරවනවා. එතකොට අසත්පුරුෂයෙකුගෙන් අසත් ධර්මයේ අහනකොට අර පුද්ගලයා තුල තියෙන මොනවද ඇවිස්සෙන්නේ? අකුසල්. අකුසල් ලැබිස්සෙනකොට ඒ අකුසල් වැඩුණොත් කුසල් කුසල් නැති වෙනවා. හැබැයි කුසල් නැතුව ගියාට සමහරු ඉන්නවා මේ බුදුරජාන් වහන්සේ වදලා සමහරු ඉන්නවා කුසල් නැතුව ගියාට කුසල් මුල් තියෙනවා. අලෝභ අදෝස අමෝහ කියන කුසල් මුල් තියෙනවා. තේරුණාද කියපේක? දැන් පාප මිත්‍රයෙක් ඇසුරු කරනවා. ඔන්න මම උදාහරණයක් කියන්න. ඔන්න දේවදත්ත. දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේ දැන් දේවදත්තට උණුනා වෙනම කණ්ඩායමක් හදාගන්න. ඉතින් දේවදත්ත බැලුවා කණ්ඩායමක් හදාගන්න නම් මේ ධර්මයේ තියෙනවටත් වඩා ඔව් වේගෙන් ධර්මය අවබෝධ කරන බුද්ධ දේශනාවටත් වඩා වේගෙන් අවබෝධ කරන ක්‍රමයක් හදන්න ඕනේ කියලා දේවදත්ත කල්පනා කළා මේකේ ලේසිම ක්‍රමය තමයි හොඳ තපස් විදියක් හදන එක. හිතලා දේවදත්ත කරුණු පහක් හරිගස්ස ගත්තා. කිව්වා මේ මේ නිවන් පිණිස මහාන වෙච්ච සියලු දෙනා ඔව් එළෝළු විපතුයි කණයි වෙන්න ඕනේ. පළවෙනි එක. කාගේද මේ අදහස? දේවදත්තගේ. ඊට පස්සේ කිව්වා නිවන් පිණිස අනෙක් කෙනා තුන් සිවුරෙන් විතරක් ඉන්න ඕනේ මහාන වෙච්ච කෙනා. ඊට පස්සේ කිව්වා නිවන් පිණිස යන එක්කෙනා පාසකුල සිවුර විතර පොරවන්න ඕනේ. පින්ඳ පාතෙන් විතර යැපෙන්න ඕනේ. කැළේ ඉන්න ඕනේ. ඉතින් මේ පහකින් බුදුරජාන් වහන්සේට ඉදිරිපත් කළා භාග්‍යවතුන් වහන්සේ අපිට පේනවා මේ මහණුච්ච එක එක පැතිවල යනවා. ඒ නිසා මේ මේ අපිට තේරුම් ගියා මේ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න මේ පහ උපකාරී වෙනවා කියලා මේ පහ මෙන්න මේවා මේ පහ පණවන්න කිව්වා භික්ෂුන් වහන්සේලාට අනිවාර්ය කළා. උන්වහන්සේ නෑ නෑ නෑ මේකක්වත් අනිවාර්ය කරන්න බෑ කිව්වා. මේ එකක්වත් අනිවාර්ය කරන්න බෑ කිව්වා. කැමති කෙනෙක් කෙළුළු බති වලඳපු ආවේ කැමති කෙනෙක් නොවලඳපු ආවේ. කැමති කෙනෙක් ගිහි පාංශකොළ සිවුරු පොරපු ආවේ කැමති කෙනෙක් ගිහි අය දෙන සිවුරු පිළි අරගෙන පොරවපු ආවේ. කැමති කෙනෙක් තුන් සිවුරු පොරපු ආවේ කැමති කෙනෙක් ඊට වැඩිය පෙර පොරවපු ආවේ. කැමති කෙනෙක් පින්ඳ පාතේ ගිහින් වළඳපු ආවේ කැමති කෙනෙක් ඔව් පූජා කරන දාන වළඳපු ආවේ. කැමති කෙනෙක් කැලේ හිටපු ආවේ කැමති කෙනෙක් ඔව් ගමේ හිටපු ආවේ. ඒවට එතකොට මෙයා මේ දන්නවා ස්ථිර වශයෙන්ම දේවදත්ත දන්නවා මේකට බුදුරජාණන් වහන්සේ අනුමැතිය දෙන්නේ නැහැ කියලා. එතකොට අලුත මහානවිච්ච 500ක් භික්ෂූන්ට කිව්වා මේන් බලන්න ශ්‍රමණ ගෞතමයන් නොමග ගිහින්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මම ගිහිල්ලා කිව්වා මේ පහ මෙන්න බලන්න දැන් ලාභ සත්කාර වලට ගිජු වෙලා මේ තියෙන தත්ත්වය. අදත් මේවා කියනයි නැද්ද? හිස් පුද්ගලයන්. අදත් දේවදත්තගේ කණ්ඩායම තාම ඉන්නවා. එතකොට පන්සිය දුක්සුන් වහන්සේලාට කිව්වා ඔබ වහන්සේලාට ඕනේ ඉක්මනට මිදෙන්න නෙමෙයිද සංසාරයෙන්. අනේ අපිට ඕනේ ඉක්මන එහෙනම් මං කියන එක කරන්න කිව්වා. දැන් කවුරු කෙරෙයිද පහයි දෙව්වේ? දේ අසත්පුරුෂයා කෙරෙහි තමයි දැන් අසත්පුරුෂයා පහදව ගන්න යන්නේ. සත්පුරුෂයා තමයි සත්පුරුෂ ධර්මයක පිළිහිටලා සත්පුරුෂ වූ බුදුරජාන් වහන්සේ කෙරෙහි පහදවන්නේ. අසත්පුරුෂයා පහදවන්නේ තමා කෙරෙහි. ඊට පස්සේ ඔන්න දැන් අර 500ම දැන් වැඩිදුර කල්පනා කරේ නැ ගියා. දැන් දේවදත්ත මේ 500ක් කඩාගෙන ගියා ගයාවට. ගයාවට ගිහිල්ලා ගයාවේ ගයා ශීර්ෂයේ දැන් ඉන්නවා. දැන් අර පිරිස දේවදත්ත කියන හැටියට ඉන්නවා. දේවදත්ත කියන කියන එක කරනවා. දැන් මේ පිරිසට විශ්වාසය ඇති කළ තියෙන දේවදත්ත කොහමද? ඔව්. ඈ? ඔව් මම තමයි ඉක්මනින්ම ඔබට නිවන් අවබෝධ කරන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දැක්ක බුදු නුවණින් අර 500 නම දැන් මේ වෙනකට කුසල් නැති කරගෙන. අකුසල් වැඩිනවා. දැන් ඇයි ආශ්‍රයට හම්බුනේ කාවද? අසත්පුරුෂෙක්. අහන්නේ මොකද්ද? අසත් ධර්මය. දැන් ගියේ සත්පුරුෂෙක් හොයාගෙන. දැන් මේ පුද්ගලයා ඔක්කොම අර භික්ෂුන් වහන්සේලා රැවටුණා දේවදත්ත සත්පුරුෂයෙක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චරිත් මුගලන් රහතන් වහන්සේලාට කතා කරලා කිව්වා සාරිපුත්ත මේ මොග්ගල්ලාන අනුකම්පාවක් නැද්ද කියලා ඉවර මහණවිචාර ගියපු 500 ගැන. ඉක්මනට ගිහිල්ලා මේ පිරිස බේරගන්න කිව්වා විනාශ වෙන්න කලින්. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ දැන් තියෙනවා කුසල් මුල්. කුසල් මුල් තියෙන විනාශ වෙලා නැහැ. හැබැයි දේවදත්තට තව ටික දවසක් ගියොත් අර කුසල් මුලුත් නැති වෙලා යනවා. එහෙනම් දැන් මේ ඇස කන නාසය දිව දැන් ඇහක් අපිට කෙනෙකුට බැරිද බලෙන් පොට්ට කරන්න? පුළුවන් නේද? කනක් බැරිද බලෙන් විනාශ කරන්න? මේ වගේ කෙනෙකුට පුළුවන් මේකේ තියෙන කුසල ඉන්ද්‍රිය නැති කරන්න. අකුසල ඉන්ද්‍රිය නැති කරන්නත් පුළුවන්. අකුසල ඉන්ද්‍රිය නැති වුණොත් ඔව් සම්පූර්ණ කුසල් විතරේ යට තියෙන්නේ. එතකොට කුසල ඉන්ද්‍රිය විනාශ වුණොත් අකුසල් විතරයි. මෙන්න මේකයි මේකේ තියෙන භයානකකම. ඒ කියන්නේ ආශ්‍රය තමයි ආශ්‍රය හරියට අඳුනාගත්තේ නැත්නම් Taman දන්නේ Tamanට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ සරියුත් මුගලන් රහතන් වහන්සේලා වඩිනවා. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වඩිද්දී දැන් දේවදත්ත තමයි දැන් ඔව් දැන් ආනන්තරි පාප කර්මය කරපු පුද්ගලයන්ගෙන් තමයි අර පිරිස බණ අහන්නේ. එතකොට දැන් අරගොල්ලෝ බලාගෙන ඉන්නවා දැන් අවබෝධ කරගන්න. කාගෙන්ද මේ ආනන්තරි පාප කර්මය කරපු පුද්ගලයෙකුගෙන් බණ අහලා. දැන් මෙයා බුදුබණ වගේ කියනවා. කවුද කියන්නේ? දේවදත්තත් න්‍යයසානිත්‍යයි කණානිත්‍යයි කියනවා පරිසම්පාද කියනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ මේ කීම තුල බුදුරජාණන් වහන්සේ කෙරේ පහදවන්න නෙමෙයි. ධර්මයේ කෙරේ පහදවන්නත් නෙමෙයි. ශ්‍රාවක සංඝයා කෙරේ පහදවන්න නෙමෙයි. මේ කොහොම දෙන්නේ මමයි උඹලට. උඹලට මමයි මේ දෙන්නේ කියලා කියන්නේ. දැන් මේක අහගෙන ඉන්නකොට ඔන්න සාරි මොගලන් රහතන් වහන්සේලා වඩිනවා. ඔන්න දේවදත්ත විනාශ වෙච්ච තැන. දියුදත්ත කියනවා ආම් බලන්න මහණෙනි. අන්න සාරිපුත්ත මොග්ගල්ලානත් ශ්‍රමණ ගෞතමයන් ආතෑරලා. ඇයි දැන් මේක කඩාගෙන ගිහපු එක්කෙනා බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම නෙමෙයි. විනාශේ බලාපොරොත්තු වෙන්නේ. දැන් බලාපොරොත්තු වෙනවා දැන් අසවලා කඩාගෙන යයි අසවලා කඩාගෙන යයි අසවලා කඩාගෙන යයි. දැන් පතුරවන්නේ මොකද? දැන් මෙතන පිහිටක් නැහැ කියලා. ඊට පස්සේ ආම් බලන්න කිව්ව ශ්‍රමණ ගෞතමයන් අතෑරලා අර ඉන්න ලස්සන ඊට පස්සේ මොකද කළේ දේවදත්ත? එන්න එන්න මේ සාරිපුත්ත මොග්ගල්ලාන එන්න කියලා දෙපැත්තේ වාඩි කරගත්තා. ඊට පස්සේ කිව්වා ටික දවසක් ටික වෙලාවක් ගිහිල්ලා මේ සාරිපුත්තේනි මම දැන් මේ භික්ෂුන් වහන්සේලාට දැන් ධර්ම කියලා මට මගේ කොන්ද පොඩ්ඩක් විදිනවා. මම පොඩ්ඩක් හාස් වෙන්න ඕනේ. මොකද සමහර දවස්වල බුදුරජාන් වහන්සේ එහෙම කරනවා. දැන් මෙයා ඒක තමයි මේ කරන්නේ. ඊට පස්සේ එයා හාන්සි වුණා. හාන්සි වුණා විතරයි. ඔව්. ටික වෙලාවකින් මෙයා හොඳට ගොරොද්ද යදිනවා. හොඳට ගොරු වුණා. ගොරු ගොරු බුදි. එතකොට කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා මුගලන් මහරහතන් වහන්සේ ඒවා ඉරින් පෙන්නනවා. එතකොට මොකද උනේ මේ ස්වාමීන් වහන්සේලා 509 කගේ අර විනාශ නොවිච්ච කුසල් මුල් වලින් කුසල් උපන්නා. මතක තියාගන්න කුසල් මුල් විතරක් විනාශ කරගන්න එපා. විනාශ නෙවෙච්ච කුසල් මුල් වලින් කුසල් උපන්න. කුසල් උපන්න ගමන් ඉන්ද්‍රියක් පිහිටියා. ශ්‍රද්ධා. ඊළඟ ඉන්ද්‍රිය පිහිටියා. සති. විරිය. ඊළඟ ඉන්ද්‍රිය පිහිටියා. සති. ඊළඟ ඉන්ද්‍රිය පිහිටියා. සමාධි. ඊළඟ ඉන්ද්‍රිය පිහිටියා. පඤ්ඤා. සද්ධා විරේ සති සමාධි ඉන්ද්‍රිය පිහිටපු ගමන් සත්පුරුෂ භූමියටපත් උනා. සත්පුරුෂ භූමියටපත් වෙච්ච ගමන් කිසි කෙනෙකුට යාව වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. එයාට පිහිටියා කෙලෙහි ಗುಣ. ඔන්න මේ ධර්ම මාර්ගය යනකට පළවෙනි පිහිටන එක. මොකද්ද පිහිටන්නේ? කෙලෙහි ಗುಣ පිහිටියා. කෙලෙහි ಗುಣ හරි විදියට පිහිටන්න ඕනේ. නැත්නම් කෙරෙයිගුණ කෙලෙගුණ කිය කී දේවදත්ත පස්සෙත් ගියා හිටියා. අපිට සැලකුවේ මෙයා අපිට කන්න දුන්නේ මෙයා අපිට ඇඳුම් දුන්නේ මෙයා කියලා. එතකොට මේ පිහිටපු ගමන් මෙයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර සංඝ පිරිසට නොසෙල්ලෙන පැහැදීම ඇති වුණා. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති වුණා. ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති වුණා. ආර්යකාන්ත සීලයේ පිහිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේක දැක්කා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක මේ සියලුම භික්ෂුන් වහන්සේලා ඔව් මාර්ගඵල ආબોධයටපත් වුණා කියලා. දැන් දැන් එතකොට ඒ මොකද හේතුව උනේ සත්පුරුෂයෙක් ආශ්‍රය කරගෙන සද්ධර්මය ශ්‍රවණය කළා තමයි අර කුසල් මුල් වැඩුණේ. ඒතොර මේගොල්ලන්ට තිබුණා යෝනිසෝ මනසිකාරය. හැබැයි යෝනිසෝ මනසිකාරය තියෙන අය පවා අසත්පුරුෂයාට අහුනොත් විනාශ වෙනවා කියන එකට හොඳ සිද්ධියක් මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ පළවෙනි කොටස කිව්වා පළවෙනි ආය කිව්වා මේ චරිතේ තියන අය මොකද්ද මේ අකුසල් හට ගන්නවා අකුසල් හටගත්තට කුසල් මුල් වෙනසිලා නැහැ ඒ නිසා අර කුසල් මුල් තියෙන නිසා සත්පුරු ශාස්ත්‍රයට ඇවිල්ලා සද්ධර්ම ශ්‍රවණය කරපු ගමන් අර කුසල් මුල් වැඩෙනවා මෙයාට කියන්නේ ඒවමයන් පුද්ගලෝ ආයතින් අපරිහාන ධම්මෝ. එයා ආයි අනාගතේ පිරියන එක්කෙනෙක් නෙමෙයි. එයා යා නොපිරියන ස්වභාවයටපත් වුණා කියලා කියනවා. ඒ මේ වගේ කියනවා. කුණු වෙච්ච නැති කුණු වෙච්ච නැති නරක් වෙච්ච නැති අවුවට වැස්සට සවුත් වෙච්ච නැති බීජ තියෙනවා. ඉතින් මේ බීජ කෙනෙක් අවුවිදානවා. ඊට වෙන්න කලින් කෙනෙක් ඉක්මනට ඒවා ගොඩට අරගෙන හොඳ සාරවත් කුඹුරක වැපුරුවොත් මොකද වෙන්නේ? පැලවෙනවා. ආන් ඒ වගේ කිව්වා. හොඳ බීජ හොඳ කුඹුරක වැපුරුවාම වර්ධනය වෙනවා වගේ කිව්වා. මේ පුද්ගලයා තුළ තියෙනවා අකුසලුත් කුසලුත්. කලක් ගියාට පස්සේ අකුසල් වැඩිලා කුසල් නැති වෙනවා. හැබැයි කුසල් මුල් ඉතුරු වෙලා තියෙනවා. ඒ කුසල් මුලෙන් තමයි එයාගේ කුසල් වැඩෙන්න ගත්තම අකුසල් දුරු කරගෙන කුසල් පැත්තට යා මේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේගේ පුරුෂ ඉන්ද්‍රිය ඥාණයෙන් දකින පළවෙනි පුද්ගලයා. උන්වහන්සේගේ තියෙන පුරුෂ ඉන්ද්‍රිය ඥාණයෙන් දකින පළවෙනි පුද්ගලයා කවුද පළවෙනි පුද්ගලයා? කුසල් අකුසල් තියෙනවා. ඒ පුද්ගලයාට උපදිනකොටම ඔව් ඒ ආශ්‍රය නිසා අකුසල් වැඩෙනවා. හැබැයි කුසල් සමූල ඝාතනය වෙන්නේ කුසල් මුල් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම නිසා කුසල් මුල් වැඩෙන්න ගන්නවා. ගත්ත ගමන් අසත්පුරුෂයම අතාරිනවා, අසත් ධර්මය අතාරිනවා, කුසල් පැත්තට එනවා මෙයා පිරිහෙන්නේ නැති පුද්ගලයා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයා දකින්නකටත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පුද්ගලයා තුලක් තියෙනවා කුසල් මුලුත් අකුසල් මුලුත්. මොනවද කුසල් මුල් කිව්වේ? ලෝ අලෝභ, ආද්වේෂ, ආමෝහ. කුසල් මුල් අකුසල් මුල් කිව්වේ? ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට දැන් බලන්න මෙව අපිට නේද වෙනවත් නේ. දැන් අපිට ලෝභය තියෙනවා කියලා අපිට බැලූ බැලමට හොයන්න බෑ. නමුත් අපිට යම් යම් කරුණු සිද්ධ වෙන්න ඕනේ ලෝභේ ඉස්මතු වෙන්න. ද්වේෂය තියෙනවා කියලා බැලූ බැලමට හොයන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම් යම් කරුණු සිද්ධ වෙන්න ඕනේ මේ ද්වේෂේ තියෙන බව පේන්න. මෝහය තියෙනවා කියලා බැලු බැලමට නොපෙනෙන්න පුළුවන්. නමුත් යම් යම් කරුණු සිද්ධ වෙන්න ඕනේ මෝහය තියෙනවා කියලා පේන්න. ඊට පස්සේ දැන් ලෝභය නම් අපිට කියන්න පුළුවන් යම්කිසි ප්‍රකටයි. ද්වේෂයත් ප්‍රකටයි. මෝහය අප්‍රකටයි. Tamanට හොයාගන්න බෑ මෝහය වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනෙක් ඉන්නවා කුසල් මුල් තියෙනවා අකුසල් මුල් තියෙනවා මෙයාට කලක් යද්දී මෙයාට මේ අකුසල් අකුසල් නැති වෙලා කුසල් උපදව ගන්නවා. මොකද්ද කරන්නේ? අකුසල් නැති වෙලා කුසල් උපදවා ගන්නවා. කුසල් උපදවාගෙන ඉන්නවා. එතකොට නෑ මෙයා කලක් යද්දී අකුස අකුසල ධම්ම අන්තරහිත. අකුසල් දුරු වෙලා කුසල් උපදව ගන්නවා. නමුත් මෙයාට තියෙනවා අකුසල් මුල්. අකුසල් මුල් තියෙනවා නැති වෙලා නැති. අකුසල් මුල් තියෙනවා. අකුසල් මුල් කියන්නේ මොනවද? ලෝභේ උපද්දවලා අවිස්සෙන්න පුළුවන් ගතිය තියෙනවා. ද්වේෂයේ ඉපදිලා අවිස්සෙන්න පුළුවන් ගතිය තියෙනවා. මෝහයේ ඉපදිලා අවිස්සෙන්න පුළුවන් ගතිය තියෙනවා. මේ නිසා මොකද වෙන්නේ? මෙයා මේ සත්පුරු ශාස්ත්‍රයේ තියෙනකන් විතරයි මෙයාගේ කුසල් තියෙන්නේ. මෙයා සත්පුරු ශාස්ත්‍රේ නැති වෙලා අසත්පුරු ශාස්ත්‍රයට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? මෙයාගේ කුසල් නැති වෙලා අකුසල් හට ගන්නවා. අකුසල් හට ගන්නවා. කෝකාලිකට වගේ. දැන් ඔන්න දේවදත්තගේ ඔන්න කෝකාලික කියලා පුද්ගලෙක් ඔන්න මහාන වුණා. මහානලා ඔන්න කුසල් දහම් වඩාගෙන යනකොට දැන් මෙයා ඔන්න කුසල් දහම් කියන්නේ මොනවද? සිල්වත් වෙනවා. බණ භාවනා කරනවා. ධර්මයේ කියනවා. දැන් මේ කුසල් දහම් වඩාගෙන යනවා. මෙහෙම යද්දී ඔන්න දැන් කෝකාලික හිටපු මේ ආවාසයේට සරියුත් මුගලන් රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා වැඩියා. වැඩලා දැන් උන්වහන්සේලාත් දැන් පින්ඳ පාත කරගෙන ජීවත් වෙනවා. දැන් මෙයා තුල තියෙනවා අකුසල් මුල්. කාර්ය කෝකාලික තුල මොනවද අකුසල් මුල්? ලෝභ, ද්වේෂ, මෝහ. දැන් මෙන්න මෙයාට මේ අකුසල් මුල් තිබුණොත් හැමතිස්සෙම එයාගේ හිත බර වෙනවා ආයෝනිසෝ මනසිකාරයට. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයාට හිතුණා දැන් සරියුත් මුගලන් රහතන් වහන්සේලා දැන් මෙහි වැඩ ඉන්නවා. මිනිස්සුන්ට මම මේක ප්‍රසිද්ධ කළොත් මිනිස්සු සෙනගේවි. සෙනග ඇවිදිලා තෑගි භෝග ඔව් පූජා කරાવી පිරිකර. එතකොට උන්වහන්සේලා පිරිකර ටික දාලා යාවි. එතකොට මේ පිරිකර ඔක්කොම මට දැන් මේ හටගත්තේ ලාභ සත්කාර පිළිබඳ ආසාවක් නෙමෙයිද? ලාභ සත්කාර ලබන්න උපද්දවන්න ආසාවක් හටගත්තා. අන්න අකුස අර අකුසල මූලයන්ගෙන් අකුසලයක් උපන්නා. දැන් මෙයාගේ කුසල් මුල් වෙනසෙන හැටි බලන්න. දැන් ඔන්න දැන් උන් සරුවත් මුගලන් රහතන් වහන්සේලා දැන් ඔන්න වඩින්න ළඟයි වස් කාලිය වෙලා. මෙයා ප්‍රධාන දායකයන්ට කිව්ව උඹලා හරිය අවාසනාවන්තයි. දායකයන්ට ගිහින් ගෙවල් වලට ගහන් කියන උඹලා මොක්කුද කියලා ඇහුවා. අව ඇයි ස්වාමීනි අපි මක් කළාද කියලා ඇහුවා. ඇයි උඹලා දැක්කේ නැද්ද කියලා මේ සංඝ පිරිසක් ඉන්නවා. දැක්ක ස්වාමීන් වහන්සේ කිව්වා. අපි හිත පහදවන් ඉන්නේ. උඹලා දන්නවද කියලා මෙතන ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙතන වැඩිනු දැක් අනේ ස්වාමීනි අපි දන්නේ නෑ මේ දෑග සගවන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා කියලා. කිව්ව ඒ නිසා දැන් උන්වහන්සේලා යන්නේ හෙට දානයක් ලෑස්ති කරපල්ලා කිව්වා. දැන් දානවා පූජා කරන්න තියෙන අවස්ථාවේ පූජා කරගනින්න කිව්වා ආයේ මේක ලැබෙන්නේ නැහැ කිව්වා අවුරුද්දකට වතාවක්වත් කියලා මිනිසුන්ගේ ශ්‍රද්ධාවට විද්දා. එතකොට මොකද වුනේ? මිනිස්සු ඔක්කොම දැන් දානමාන ලෑස්ති කරලා හොෝගාන පිරිකර ලෑස්ති කරනවා. චරිත් මුගලන් ගාතන් වහන්සේලාට. එතකොට පවුද දාන ගෙනල්ලා ඔන්න පිරිකර පූජා කළා. සාරියුත් මුගලන් රහතන් වහන්සේලා හිතුවා මෙතන එක නමන ඉන්නේ මෙයාට මොකද මෙච්චර පිළිකර ඒ නිසා උන්වහන්සේලා අල්පේච්චයිනේ උන්වහන්සේලා හිතුවා එහෙනම් මේක අපි සංඝයාට බෙදනවා දැන් අර මේ කෝකාලික බලාගෙන හිටියා පිළිකර ඔක්කොම දාලා වඩිනකම් ඉතින් බැඩියට පස්සේ බලුවා පිළිකර නැහැ ඒ දැන් බලන ලෝභයේ විසින් කුසල් නැති කරන හැටි. ඔන්න හටගත්ත ද්වේෂය. ඇයි ලාභ සත්කාර වලට ගිජු වුණා? ද්වේෂය හටගත්තා. ද්වේෂය හට අරගෙන දැන් බැලුවා දැන් මේ දිනම මේ මහා ලොකුවට කිව්වේ කොහොමද? අල්පේච්චා කියලා. අර පූජා කරපු පිරිකර ඔක්කොම අරගෙන ගියා. චෝදනා කළා සාරිපුත්තු මොග්ගල්ලාණන් වහන්සේලා බහුවාණ්ඩිකයි, මහිච්ඡාවෙන් යුක්තයි, ලෝභයි, පිරිකර එකතු කරනවා. ලාභ සත්කාර යට වෙලා ඉන්නේ කියලා නිନ୍ଦා අපහාස කරන්න පටන් ගත්තා. පටන් අරගෙන දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ඊට පස්සේ උන්වහන්සේ අඬ ගැව්වා. අඬ ගහලා කිව්වා කෝකාලික ওই කතාව කියන්න එපා. හිත පහදවා ගනි මොඩියෝ කියලා කිව්වා. නමුත් අර අකුසල්ම දැන් හැදෙනවා අර කුසල් වෙනසෙනවා ඊට පස්සේ කිව්වා බුදුරජාන් වහන්සේ ගැන මට හිත පහදව ගන්න පුළුවන් කිව්වා. හැබැයි මේ දෙන ගැන නම් බෑ කිව්වා. දැන් බලන්න මේ නැති වෙන්නේ මොනවද? කුසල්. කුසල් නැති වෙන්නේ. ඊට පස්සේ බලන්න මේ ශ්‍රද්ධාව අහිමි වීමෙන් මේ දැන් ඔන්න කුසල් වැඩුණා. වැඩුණු කුසල් අවසන් වෙන විදිහට අර අකුසල් මතුවුණා. ඊට පස්සේ කොච්චර අකුසල් මතුවෙනවද කියලා නම් මෙයා බේරගන්න තව කෙනෙක් කල්පනා කළා. මෙයාත් එක කලින් පිළිවෙත් පුරපු කෙනෙක් සසරේ බ්‍රහ්මරාජෙක් වෙලා ඉන්නවා තුදු කියලා. පේන්න ආවා. ඇවිල්ලා කිව්වා මේ කෝකාලිකේනි සරියුත් මුගලන් රහතන් වහන්සේලා කරේ ශීත පහදවා ගන්න කිව්වා. එතකොට කවුද ඔහේ කවුද? මම මේ තුදු කියලා කියන්නේ. ඔහේ කොහෙද ඉන්නේ? මම ඉන්නේ මේ කෝකාලිකේනි බඹලෝ කිව්වා. බඹලෝ පලච්ච පුද්ගලයා බඹලෝට වෙලා ඉන්න ඉපැයි කිව්වා. ඇයි මෙහි ආවේ මොකටද කියලා ඇහුවා. දැන් ලෝභෙත් ඇවිසිලා, ද්වේෂෙත් ඇවිසිලා, මෝහෙත් ඇවිසිලා. අන්න කුසල් මුල් වෙනසී ගියා. කුසල් මුල් වෙනසී ගියා, කුසල් උපදවා ගන්න තියෙන අවස්ථාව වෙනසී ගියා. ඊට පස්සේ මුළු ශරීරේම ගෙඩි දැම්ම වසූරිය හැදුනා. මරණයටපත් වෙලා පදුම කියන නිරේ උපන්නා. දැන් දැක්කනේ මේ කුසල් මුණ ගැහිච්ච පුද්ගලයාගේ ඒ කුසල් තියෙද්දී අකුසල් මුල් විනාශ නොවී තිබිලා අසත්පුරුෂ ආශ්‍රයෙන් ඊළඟට ලාභ සත්කාර වලට යට වෙලා ඊට පස්සේ අර කුසල් මුල් වනසගෙන කුසල් වනසගෙන අකුසල් මතුවලා විනාශ වෙලා ගියා. ඒක හරියට හොඳට තියෙන බීජ ටිකක් ගලක දැම්මා වගේ කියනවා. හොඳ බීජ ටිකක් බුදුරජාණන් වහන්සේ එතකොට මෙයාගේ කුසල් මතු කරන්න මහන්සි ගත්තේ නැද්ද? මහන්සි ගත්තා. මෙයාට කිව්ව හිත පහදවා ගන්න කිව්වා, ශ්‍රද්ධාව ඇති කරගන්න කිව්වා. ඇති කරගත්තේ නැහැ. එතකොට බ්‍රහ්මරාජයෙකුත් ඇවිල්ලා මහන්සි ගත්තේ නැද්ද? අද ඊට වඩා අනුතර වැඩි. අද අපිට බුදුරජාණන් වහන්සේත් නැහැ, බ්‍රහ්මියොත් නැහැ. අද ඕන තරම් ඉන්න පුළුවන් ඔබේ කුසල් මුල් නැති කරන්න ඕන තරම්. ඉතින් ඒ නිසා අද තියෙන අනතුර එදාට වඩා 100 ගුණයකින් වැඩි. අද තියෙන අසරණකම එදාට වඩා 100 ගුණයකින් වැඩි. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ වදල හොඳ බීජයක් ගලක් උඩ දැම්මොත් මොකද වෙන්නේ? ඒ බීජේ විනාශ වෙලා යනවා ආයෙකින් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදලා ආනන්ද ඒ වගේ තමයි තථාගතයන් වහන්සේගේ පුරුෂ ඉන්ද්‍රිය ඥාණයෙන් දකිනවා කුසල් අකුසල් දෙකම තිබුණා මෙයා අකුසල් නැති කළ කුසල් වැඩුවා හැබැයි අකුසල් මුල් තිබ්බා ඒ අකුසල් මුල් වලින් එයා වෙනසිලා ගියා දැන් බලන්න අපි තුලත් මේවා තියෙනවා ඒ නිසා ඒ නිසා අපිට හරිය වැදගත් කයිවාරු නුගා සිටීම අපිට නම් කුසල් වැඩුණා අපිට. දැන් අපි වේරුණා. දැන් ඉතින් අපිට හරි මට නම් හරි ශ්‍රද්ධාවක් තියෙනවා. මම දන්නවා කාටවත් මේක වෙනස් කරන්න බෑ කියලා. මගේ හිතේ තියෙන මේ බුදුරජාන් වහන්සේ කියන පැහැදිලි මම දන්න මේ තමන් කියන්නේ තමන් ගැන අවබෝධයකින්ද? හරි ඉමෝෂනල්. මුකුත් නැහැ. කියවිල්ලක්. කියවිල්ලක්. දවසක් මට කියනවා සුදුහාඳු කෙනෙක් හොද්දටම කේන්ති ගිහිලා I fight for the Dhamma. වා I able to do that. මේ මොකද්ද මේ කියන්නේ? Tamange දේශය එක එක විදියට ප්‍රකට කරනවා. ඉතින් මේ නිසා මේ වගේ මේ ධර්මයේ වෙනුවෙන් වගේ එන්න පුළුවන් Tamanට අකුසල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන්වෙනි ඥානය. බුදුරජාන් වහන්සේ දකිනා පුද්දලයා තුල කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. කලක් යනකට මොකද වෙන්නේ ආර පුද්දලයාගේ තියෙන සියලුම කුසල් සියලුම කුසල් ප්‍රහාණය වෙලා යනවා. කුසල් මුල් ප්‍රහාණය වෙලා යනවා. ගිහිල්ලා උපදිනවා සම්පූර්ණ අකුසල්. ඊට පස්සේ පිළියම් කරන්න බෑ. එයා කොහෙද යන්නේ? ඒ ස්ථිර වශයෙන්ම නිරේ යනවා. ඒ මොකක් වුණොත්ද? ආනන්ත්‍රීය පාප කර්ම. වර්තමාන මිනිස්යන්ටත් මං හිතන්නේ මේක හරියට කෙරෙනවා. සමහරු සංඝ වේදයට හවුල් වෙනවා, සංඝ වේද කරනවා. කරලා ආනන්ත්‍රීය පාප කර්ම කරගන්නවා. ඊළඟට සමහරු මව් මෙරීමට හවුල් වෙනවා. සමහරු පියා මෙරීමට හවුල් වෙනවා. ඒකෙන් දැන් සමහර රටවල ඉන්න අයට මේක වෙනවා. අම්මා තාත්තා වයසට ගියාම එතන තාත්තා අසරණ වෙනවා. අසනීප වෙනවා. දුර්වල වෙනවා. ඊට පස්සේ ඔන්න ඉස්පිතාලේ ගිහලා නවත්තනවා. කලක් ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ දොස්තර මහතුරුන්ට කියනවා අනේ ડોක්ටර් මේ අම්මා දැන් මෙහෙම දුක් විඳිනවා මට බලන්න බෑ. අම්මා මැරෙනවා නම් හොඳයි කියලා. rest in peace. මැරෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ දොස්තරහන පවුලේ කී දෙනෙක් ඉන්නවද මේ අපේ සහෝදර දරුවෝ ඉන්නවා කියන පස් දෙනෙක්. එහෙනම් මේ පස් දෙනා අසං කරන්න මේකට. අම්මගේ මරණේ අම්මා මරුණාට කමක් නැහැ කියලා. අර පස් දින අසං කරනවා. අසං කරාට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මැරෙන්නේ. අර පස් දිනාටම ආනන්තරී පාප කර්ම. අද වෙනවා ඒක ලෝකේ. එතකොට ආනන්තරීය පාප කර්මයක් යමෙකුට සිද්ධ වුණොත් එයාගේ තියෙනවා නම් යම්කිසි කුසල් මුල් ඒව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. දැන් බලන්න මේ කුසල් අකුසල් පිළිබඳ ඥානයේ තියෙන පුරුෂ ඉන්ද්‍රිය ඥානයේ තියෙන බුදු කෙනෙකුට නේද මේක ගෝචර වෙන්නේ. වෙන කෙනෙකුට හොයන්න බෑ. දැන් එයා හොඳ කාර්යයක ගියයි. හොඳ ලොකු ගේක ඉඳී. ලොකු පඩියක් ගනී. හොඳට කාලා බීලා ඉඳි ක්ලබ් වල ගිහලා විනෝද වෙලා ඉඳි. නම් පිටට පේනවාද මේ ආනන්තේ පාප කර්මයක් කරපු කෙනෙක් කියලා. හැබැයි යාගේ ඒ මිනිස් ජීවිතයේ ආපු කුසල් ටික ඉවර වෙනකොට කරන්න දෙයක් නැහැ. ආපු කුසල් ටික ඉවර වෙනකොට කරන්න දෙයක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. කුසල් ඉවර වෙද්දී විපාක දෙන විදිහ හොයන්න බෑ. දැන් අපි ගම්මු ඔන්න මේ යසෝදරාගේ පවුලේ උන බුදුරජාණන් වහන්සේ යසෝදරාගේ පවුලේ හිටිය යසෝදරා එයාගේ අයියා අයියා කවුද දේවදත්ත තාත්තා කවුද සුප්‍රබුද්ධ තාත්තා හරි වෛරෙන් හිටිය මේ මේ යසෝදරා මේ දාලා ගියා කියලා ඉතින් දවසක් මේ සුප්‍රබුද්ධ බුදුරජාණන් වහන්සේ වඩින පාරේ හරස් අතට වාඩි වෙලා බාධා කළා උන්වහන්සේ ආපහු හැරිලා ගිහිල්ලා කිව්වා මෙයා මේ බරපතල අකුසලයක් කරගත්තේ එතකොට බලන්න සමහරව හිටියා මේ බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා හඳුනාගන්නේ නැති, තේරුණේ නැති, වටහා ගන්න මහසි ගත්තේ නැති හරියට හිටියා. මෙයා මෙයා තව දවස් 7යි කිව්වා ඉන්නේ. මෙයා මරණයටපත් වෙලා නිරය යනවා කිව්වා. ඒ කුසල් ඉවර වුණා. කුසල් පොඩ්ඩක්වත් නැතුව ගියා. ඉතින් මෙයා කිව්වා නෑ කොහෙද? එතකොට මේ සේවකයෝ ඇවිල්ලා කිව්වා මෙමය ඔබතුමාට මෙහෙම කිව්වා. ඒවා කොහෙද කිව්වා. මාත් එක්ක. යට ඉඳලා හත්තුනි තට්ටු වෙනකන් මේ තට්ටු හතක ගියා. මෙයා දොරවල් වහගෙන වහගෙන උඩට ගියා. දැන් හත්තුනි තට්ටුවේ දැන් මෑ කෑම්බින් ඔක්කොම කන්නේ උඩ තට්ටු එයා හිතුවා දවස් 7කින් පස්සේ මේ ප්‍රශ්න ඉවරේ මම බහැලා ලස්සනට පෙන්නන්නම් කිව්වා ජීවත් වෙන හැටි. දැන් පළවෙනි දවසේ හිටියා ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි දවසේ ප්‍රශ්නයක් නැහැ. තුනත් හරි, හතරත් හරි, පහත් හරි, 6 වෙනි දවසෙත් 7 වෙනි දවසේ උදේ අර ඇත් ගාලේ ඇතෙක් ඇවිස්සුණා. කුලප්පුණා කියන්නේ මේ ඇතා දන්වැල් කඩාගෙන ගිහිල්ලා බඩු පොලේ ගහනවා, බීටි පෙල්ලනවා, මිනිස්සු කෑ ගහනවා. දැන් මේ ගෝසාවත් එක්ක පැමිණිලි කළා රජතුමනි මෙන්න ඇතෙක් කුලප් වෙලා ඉන්න මේ ඇතා කිසි කෙනෙකුට මෙල්ල කරන්න බෑ මේ මෙල්ල කරන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි කිව්වා. අර ඔක්කොම යාට අමතක වුණා. එයා දොර ඇරගෙන ඇරගෙන ඇරගෙන ඇරගෙන පහළට බැස්සා. බැලලා එළියට අඩිය තියෙනකටම පොළොට ගිලුණා නිරේ. ඇතා නිස්සද්දයි. ඔන්න බලන්න වැඩ. අපිට හොයන්න පුළුවන් මේ කර්මයේ වැඩ කරන විදිය. අපිට හොයන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාළ එකයි කම්ම විපාකෝ අචින්තියෝ හොඳට මතක තියාගන්න මේ පාඩේ ආරද්ද ගන්න එපා ඒක. මොකක්ද මේ පාඩේ? කම්ම විපාකෝ අචින්තියෝ. කර්මයට විපාක දෙන විදිය අපිට හිතන්න බෑ. හොඳට මතක තියාගන්න අනේ පුළුවන් නම් පරිස්සම් වෙන්න. කර්මෙන් මොකද හේතුව මේ මේ ලෝකේ හරි සංකීර්ණයි. කුසල් වඩා ගන්නවට වඩා අකුසල් වලට තමයි මේ හැමදෙස්සම ලෝකේ ලෑස්ති. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වනවා. ඒ මොන වගේද? කුණු වෙච්ච බීජ මේක මේ උපමාව තියෙන දේවදත්තට කුණු වෙච්ච බීජයක් සාරවත් කුඹුරක පැල කරා වගේ කියනවා. සාරවත් කුඹුරක කුණු වෙච්ච බීජයක් පැල කළාට කවදාවත් මුල්ලාදීද? පැලවිද? නැහැ. ඒ වගේ කියනවා මේ පුද්ගලයාගේ කුසල් මුල් සම්පූර්ණයෙන්ම වෙනසිලා අකුසල් විතරක් එයාට ඉතුරු වෙනවා. එයා මේකේ තියෙනවා කායස්ස බේදා පරම්මරණ අපායන් දුගතින් විනිපාතන් නිර්යන් උපජ්ජිස්ති අපායේ නිරේමය උපදින්නේ හරි පුදුමයි මිනිස්යන්ට වෙන දේවල් එක සිද්ධියක් තියෙනවා මේ බුද්ධ බුදුරජාන් වහන්සේ මේ ගේ බුද්ධ ශාසන ඉතිහාසයේ ඉන්දියාවේ මේ සිද්ධිය කුමාරිල බට්ට කියලා බ්‍රාහ්මණයෙක් හිටියා මේ දකුණු ඉන්දියාවේ. එයා ගියා ප්‍රයාග. ප්‍රයාග කියන්නේ අලහබාද්. බර්ණස කිට්ටුව. එතනට ගිහිල්ලා එයා ඒ පදිංචි වුණා බ්‍රාහ්මණයෙක්. මෙයාට ආරංචි වුණා මේ භික්ෂුන් වහන්සේලා බ්‍රාහ්මණයින්ට සහ වේදයට බයිනවා කියලා. ආරංචි වෙලා මෙයා හිතුවා මෙයාට ද්වේෂයක් හටගත්තා. දැන් මෙයා මෙහෙවන්න මොකෙන්ද? ද්වේෂේ. මෙයා ගියා හතරුනි සීවාසී වගේ මේක උනේ. කුමාරලබට්ට ගියා කෙලින්ම නාලන්දාවට. නාලන්දාවට ගියම ධර්ම කීර්ති කියලා හාමුදුර කෙනෙක් හිටියේ මේ මේ චාන්සලර් වෙලා. එතකොට ඒ හාමුදුරුව ළඟ මෙයා මහාන වුණා. මහානලා මෙයා ඉගෙන ගන්නවා. දැන් මෙයා ධර්මයේ ඉගෙන ගන්නේ මොන අදහසින්ද? දෙන්නම් ඔබට. උඹලට දෙන්නම් කියලා තමයි ඉගෙන ගන්නෙ. ඉගෙන ගන්න අවබෝධ කරන අදහසින් නෙවෙයි. දැන් මේ අතරේ අර ධර්මකීර්ති කියන හාමුදුරුව මේ වේදයට විවේචනය කරනවා. මොකද දැන් රජ බෞද්ධ රජවරුන්ගේ මාර්ගී යාග තහනම් කළා. ඒතර මේ නිසා මේ ලুকু විශාල වෛරයක් දැන් තියෙනවා බෞද්ධ භික්ෂුන් එක්කයි බුදුදහම එක්කයි. ඊර්වස මෙයා මොකද කළේ? දැන් මෙයා මේ මෙයා ඇවිල්ලා තියෙන්නේ මේ බුදුදහම විනාශ කරන්නයි කියලා ඒ ඒ නාලන්දාවේ හිටිය භික්ෂුන් වහන්සේලාට ඔව් අහු වුණා. මෙයාගේ රහස් වැඩ පිළිවෙල. අවිලා ඒගොල්ලෝ මොකද කළේ? මෙයාව හොයනකොට මෙයා අල්ල ගන්න හදනකොට මෙයා හත් වෙනි තට්ටුවේ ඉඳලා බිමට පැන්නා. ඒක මෙයා කියන්නේ යාව තල්ලු කළා කියලා. ඊට පස්සේ එයාගේ හැක්තුවා වුණා. එයා මැරුණේ. එයා පැන්නේ මේ වේදේමයි ඇත්ත. වේදේ සත්‍ය නම් මට මුකුත් වෙන්නේ නැහැ. වේදේ ඒකාන්තම සත්‍ය වාද ගිහිල්ලා වේදේ තමයි ඒකාන්තම සත්‍ය සත්‍යන මට මොකුත් වෙන්නේ නැහැ කියලා තමයි පෑන්නේ. පෑන්නට පස්සේ කොහොම හරි මෙයා ඈක් තුවාල වුණා තුවාලලා දැන් මෙයා හිතුව එතකොට මේක වේදී අසත්‍යයක්ද මේක? කින්දගෙන මෙයාට අහසෙන් ඇහුණ හඬක්. මොකද්ද? උඹ හිතපු විදිහ වැරදි. වේදේ සත්‍ය නම් උඹට මුකුත් වෙන්නේ නැහැ කියලා උඹ හිතුවේ. වේදේ සත්‍ය නම් එහෙම නෙමෙයි වේදේ පමණයි ඇත්ත. උඹ පහදියන් හිතේ කියලා අහසින් හඩක් ඇහුණා. ඊරසේ මෙයා මොකද කළේ? කවුද උදව් කරන්න පටන් ගත්තේ? මාරයා. ඊට පස්සේ කෝ වේදි යම් මෙයා ගියා ආයෙ ඉගෙන ගත්තා වාද කළා. ඊට පස්සේ රජුරවන්ට කිව්වා මම වාද කරනවා මං වාදයෙන් පෙරදුනොත් මාව පිටි ගහන්න ඕනේ. අනිත්‍ය පෙරදුනොත් ඊය පිටි ගහන්න කියලා. පෙරදුනා අර හාමුදුරුවෝ ඔක්කොම පෙත් මුළු ඊට පස්සේ රජුරුවලා නියමයක් කළා මේ ඊට කලින්ම නියමයක් කළා අර මේ මේ පාසිමිත්‍ර සුංග කියලා රජ කෙනෙක් භික්ෂුවකගේ ඔළුවක් ගෙනත් දුන්නොත් ඔළුවකට රංකාවණු 100ක් දෙනවා කියලා. ඉතින් දිගට හරහට මරන්න ගත්තා. එතන මේ ඔක්කොම වෙලා වෙලා දැන් මෙයා සම්පූර්ණ බලය පාවිච්චි කළා යාගේ. මෙයාගේ ප්‍රධාන ගෝලෙක් හිටියා මණ්ඩන් කියලා. එතකොට එයා ප්‍රයාගවල හිටියේ. දැන් කොහොම වෙලා මරලා මරලා මරලා ඔන්න දැන් නාලන්දායි භික්ෂුණුත් හිස් වුණා. වෙහෙර විහාර විනාශ කළා. ඊට පස්සේ බුද්ධ දේශනාව තියෙනවා වාද පිණිස ධර්මය ඉගෙන ගන්න එපා කියලා. මොකද තියෙන්නේ? අලගද්දූපම සූත්‍රයේ සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවොත් ඒ සර්පයාම හැරිලා දෂ්ට කරනවා කියලා. ඒ වගේ කිව්වා මහණෙනි මේ ධර්මයේ වාද කරන් ඉගෙන ගන්න එපා කියලා. ඉතින් ඇහුවේ නෑ ඒවා. බුදුරජාන් වහන්සේ දීපු උපදේශය ඇහුවේ නෑ. ඊට පස්සේ මෙයාට අන්තිමට මෙයාගේ ජීවිතය අවසාන වෙනකොට මෙයාට කුසල් නැහැ. ඊට පස්සේ මෙයාම ගිනි ගොඩක් ගහගෙන මෙයා කිව්වා මම මේ මම මහාන වුණා මම මහල්ල මම ගුරුවරයෙකුගෙන් ඉගෙන ගත්තා මම ඒ ගුරුවරයාම මැරුවා ඒ නිසා මම ඒ පිරිස මැරුවා මට තවදුරටත් මේක විසඳන්න බෑ මගේ හෘද සාක්ෂිය මට වද දෙනවා කියලා මෙයා විශාල ගිනි ගොඩක් ගහලා ඒ ගිනි ගොඩ ඇතුළට ගිහලා මෙයා පිච්චිලා මැරුණා. දිවිනසා ගත්තා. කුමාරල බට්ට කියලා කියනවා. දැන් බලන්න මේ මිනිස්සුන්ගේ කුසල් අකුසල් විනාශ වෙන හැටි. දැන් යා උපතින් මේ බමුණෙක් කියලා හිතුවානේ. උපතින් මිනිස්සේ පිරිසිදු කියලා හිතීමේ දෘෂ්ටිය නෙමෙයිද? දැන් අපි දන්නේ නැහැ අපි මනුස්ස ලෝකෙට එනකොට අපි කොයි කාස්ට් එකටද මොන ජාතියටද ආйти මොන ආගමටද ආйти මොන කුලයටද ආйти අපි මොකවත් දන්නවද? කිසි දෙයක් අපි දන්නේ නැහැනේ. අපි ජීවත් වෙන සමාජයේ විසින් නේද අපිට කියන්නේ උඹ අසවල් ආගමට අයිති. උඹ අසවල් ජාතියට අයිති. උඹ අසවල් කුලයට අයිති කියලා. එතකොට මේ සමාජය තුල තිබුණු ත්‍රස්තවාදයක්. අම්මම අසවල් ජාතියට අයිති. මං මේ ජාතිය රැකගෙන ත්‍රස්තවාදයට වැටෙන්න ඕනේ කියලා අසත්පුරුෂ ශාස්ත්‍රයෙන් වෙන්නේ නැද්ද මිනිස්සු? එතකොට උපන් ජාතියකින් එහෙම ත්‍රස්තවාදයක් බිහි කරන්න පුළුවන්ද? එයා ජීවත් වෙන සමාජය තුල තියෙන ප්‍රශ්නිකට එයා මූණ දෙන්නේ නැද්ද මේ සමාජයේ ඉපදීමේ හේතුවෙන්? ඒතර බලන්න මේ වගේ මිනිස්සු කොච්චර ඉන්නවද කුසල් වනසගෙන අකුසල් වලින්ම ඉඳලා මෙරිලා යන. අපේ මොකද්ද වාසනාවකට තමයි අපිට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ආනන්දේ තව පුද්ගලෙක් ඉන්නවා. එයාට කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. හැබැයි මෙයාගේ අර අකුසල් කුසල මොකද වෙන්නේ? කුසල් ධර්ම පුද්ගලෙක් ඉන්නවා කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. එතකොට කාලය ගියාම මොකද වෙන්නේ? අර අකුසල් නැති වෙලා කුසල් වැඩෙනවා. කුසල් වැඩි වෙලා නැ කුසල් තීටි මොකද වෙන්නේ? අර අකුසල මුල් දැන් මේ අකුසලුත් තියෙනවා කුසලුත් තියෙනවා. ඔන්න මේ අකුසල් නැති වෙලා කුසල් වැඩෙනවා. කුසල් වැඩුණාට පස්සේ මේ කුසල් කොච්චර වැඩෙනවද කියන්නේ කුසල් වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා ගිහිල්ලා අර අකුසල් මුල් නැත්තටම නැතු යනවා. මොනවද අකුසල් මුල්? හලෝ ලෝභය, දේශය, මොහේ නැත්තරම නැතුව ගිහිල්ලා ඔන්න සම්පූර්ණ යාගේ කුසල් වලින් ජීවිතේ දියුර වෙනවා. ඉතින් මේ වගේ තමයි කියනවා මෙයාගේ මේ එතකොට මෙයාගේ ජීවිතේ අපරිහානීයයි. පිරෙන්නේ නැහැ කියනවා. කුසල් දහම් හම්බ වෙලා මෙයා පිරෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේ අය හිටියා. ඒ කියන්නේ දැන් කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. නමුත් දැන් මෙයාට මේ මේ අකුසල් මුල් තියෙනවා මෙයාගේ වැඩෙන්න පුළුවන්. තිබුණොත් වැඩෙන්න පුළුවන්. හැබැයි මෙයාගේ අකුසල් මුල් වැඩෙන්නේ නැතුව ඒ අකුසල් මුල් සමූල ඝාතනය වෙනවා. එක සිද්ධියක් තියෙනවා මේ වගේ එකක් මේ බුදුරජාන් වහන්සේගේ කාලේ අන්‍යාගමිකව කතා වෙනවා. දැන් හරි වැඩි අපි ආරාම වලට එන්නේ නැහැ කවුරුවත්. බුදුරජාන් වහන්සේගේ මේ පස්සේ ශ්‍රාවකේ පස්සේ තමයි ඔක්කොම සෙනග යන්නේ අපි ළඟට එන්නේ කියලා විශාල තරහක් ඇති වුණා අන්‍යාගමිකයින්ට. ඇති වෙනවා ඔක්කොටම දැන් බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයෝ ලොකු වෙලා තින්න අපි ළඟට එන්නේ. ද අපිට ලාභ සත්කාර මුකුත් නැහැ. අපිට දැන් නැහැ. කියලා කතා වුණා දැන් මොකද කරන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙහෙම අපි කරමු. අපිත් ඒ බණ ඒ විදිහටම කියමු. අපිත් ඒ බණ කිව්වහම එතකොට අර මිනිස්සු කල්පනා කරේ ශා මෙතනත් හොඳ ලස්සනට බණ කියනවා නේද කියලා ඊට පස්සේ එතෙන්ට එන්නවා. ඉතින් අපි කරමු දැන් ඊට පස්සේ කතා කරන කොහොමද අපි කරන්නේ? අපි දන්නේ නැහැනේ. ඊට පස්සේ කිව්වා එහෙනම් අපි කෙනෙක් යවමු. ඔන්න සුසීම කියලා තරුණයෙක් හිටියා. සුසීමට අඬ ගහලා කිව්වා සුසීම ඔබ යන්න. ඔබ ගිහිල්ලා මේ මහාන වෙන්න. මහාන වෙලා ධර්මයේ ඉගෙන ගන්න. ඉගෙනගෙන මෙහෙන්න. ඇවිල්ලා සිවුරු අරින්න. ඊට පස්සේ අපි මේක අපේ දෙයක් හැටියට කියාගෙන යන බුදුරජාණන් වහන්සේ දැන් මෙයා මේ කුසල චේතනාවද තියෙන අකුසල චේතනාවද අකුසලයක් දැන් අකුසල් මුල් ප්‍රහාණය වෙලා නැහැනේ අකුසල් මුල් තියෙනවා දැන් මෙයා එක්කන් ගියා මෙයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හඳුරන්ට හම්බ වුණා හම්බල කිව්වා ආනන්ද හඳුරු කිව්වා ආනන්දරණ කිව්වා ස්වාමීනි මං හරි කැමතියි මේ බුද්ධ ශාසනේ මහාන වෙන්න ආනන්ද හඳුරු එක්කන් ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ඒකංගිලකව භාග්‍යවතුන් වහන්සේ මේ සුසීම ඇවිල්ලා ඉන්නවා. මහාන වෙන්න ඕනෙලු. ආ මහාන කරන්න කිව්වා. දැන් මහාන කළා. දැන් මෙයා හරි මහන්සියෙන් ධර්මය ඉගෙන ගන්නවා. දැන් මෙයා ධර්මය ඉගෙන ගන්නේ අවබෝධ කරන අදහසින්ද මේක ගිහිලා ඒගොල්ලන්ගේ දෙයක් හැටියට කියන්නේද? ඒගොල්ලන්ගේ දෙයක් හැටියට කියන්නයි. හැබැයි මෙයාට පේනවා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා දැන් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉන්නවා. වඩිලා ඉන්නකොට මෙයාට පේනවා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම දැන් අවබෝධ මේ මම අවබෝධ කරලා තියෙන්නේ. ආ හොඳයි කියලා. දැන් මෙයාට දැන් මෙයා හිතන් හිටියේ අවබෝධ කරා අවබෝධ කරනවා කියවන් පස්සේ ඒ සියලු දෙනාට 이르දිපාතිහාරය පාන්න පුළුවන් කියලා. දැන් මොකද මෙයා දැන් ඉගෙන ගන්න හදන්නේ නිකම්ම නෙමෙයි. 이르දිපාතිහාරය පාන හැටිත් එක්කම. දැන් මෙයාට ආසාව තියෙන. මෙයා ගියා ඒ හාමුදුරුවෝ පිටිපස්සෙන්. ගිහලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්න. මේ වහන්සේ නිවන් අවබෝධ කළාද? ඔව් කිව්වා. එතන වහන්සේ පුලන්ද කියලා අහසින් යන්න බෑ කිව්වා. එතන වහන්සේ පුලන්ද කියලා මේ දිවස් තියනවද කියලා නෑ කිව්වා. එතන වහන්සේට පුලන්ද කියලා ඈත තින්නේ අහන්න බෑ කිව්වා. අනුන්ගේ හිත දකින්න පුලන්ද කියලා ඒත් බෑ කිව්වා. පෙරවිසු ජීවිත දකින්න පුලන්ද කියලා ඒත් බෑ කිව්වා. ඒතර චුතූපෝස ඥානෙ ඒත් නෑ කිව්වා. ඉතින් රහත් කියන්නේ. ඉතින් කිව්වා මෙහෙමයි අපි පඤ්ඤා විමුක්ත. පඤ්ඤා විමුක්ත කියන්නේ ඔහේ දන්නේ ඔහේ පිළිගත්තත් එකයි නැතත් එකයි කිව්වා. ඊට පස්සේ මෙයා ඊළඟ හාමුදුරු පස්සේ යනවා. අනේ හාමුදුරු පොඩ්ඩක් ඉන්න කියනවා. ඇයි කියලා ඇහුවා. ඔබ වහන්සේ දැන් බුදුරජාන් වහන්සේ ඉස්සරහ ආරහත්ත්‍ය ප්‍රකාශ කළානේ. ඔව් කිව්වා. එතකොට ඔබ වහන්සේට මේ මේ පංචාභිඥා තියෙනවද? නැහැ කිව්වා. එතකොට ඔබ වහන්සේ රහත් වුණේ. ඔහේ පිළිගත්තත් නැතත් ඉතින් අපි කරගත්තා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයාට හරි ප්‍රශ්නයක්. මෙයා බුදුරජාන් වහන්සේ ළඟට ගියා. ගිහලකෝ භාග්‍යවතුන් වහන්සේ මට හරි ප්‍රශ්නයක්. එක එක ස්වාමීන් වහන්සේලා ඉල්ල ඔබ වහන්සේ ගාවට අවිල්ලා කියනවා සසර දුකින් නිදහස් වුණා කියලා. ඉතින් මං ඒගොල්ලන්ගේ පස්සේ ගියා. මං ඇහුවේ ඒගොල්ලන්ට තියෙනවද කියලා? ඔව්. එක එක සයිකික් පවර්ස් තියෙනවද කියලා මං ඇහුවා. මොනවද ඊදි පාතිහාරය ඊළඟට ඩිවෙන්ස් මේ අනුන්ගේ හිත දැනගන්න ඒවා මේවා තියනවද කියලා ඇහුවා. ඒ මොකවත් නැහැ කිව්වා. අනේ මට තේරෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආනවා සුසීම ජරා මරණ තියෙන්නේ මක් නිසාද? යා කියන ස්වාමීන් ඉපදීම නිසා. ඉපදෙන්නේ මක් නිසාද? ස්වාමීනි භවය නිසා. භවය හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී උපාදාන නිසා. උපාදාන හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී විඳීම නිසා. විඳින්නේ මක් නිසාද? ස්වාමීනී ස්පර්ශය නිසා. ස්පර්ශ හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී ආයතන හය නිසා. ආයතන හය හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී නාම රූප නිසා. නාම රූප හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී විඥාණය නිසා. විඥාණය හැදෙන්නේ මක් නිසාද? ස්වාමීනී සංස්කාර නිසා. සංස්කාරය දෙන්නේමක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට ඔබට මේක තේරෙනවද කියලා ඇහුවා. ස්වාමීන් මට තේරෙනවා කිව්වා. ඊට පස්සේ ඇහුවා එතකොට ඔබට තේරෙනවද මේ මේ දැන් තියෙන මේ දුක්ඛම් කටළු ඔක්කොම නිරුද්ධ වන්නේ කොමක් නිරුද්ධ වෙවෙන්ද කියලා ඇහුවා. ස්වාමීනි ඉපදින්න නැත්තම් ඔක්කොම නැහැ කිව්වා. ඉපදීම නිරුද්ධ වන්නේ ස්වාමීනි භවේ නිරුද්ධ වුණොත් ඉපදීම නිරුද්ධ වෙනවා කිව්වා. භවේ නිරුද්ධ වෙන්නේ ස්වාමීනි භව නිරුද්ධ වෙන්නේ උපාදාන නිරුද්ධීම කියලා Nirodhe. Nirodhe තේරෙනවද කියලා? ස්වාමිනී තේරෙනවා කියලා. මේ ගැන බුදුරජාණන් වහන්සේ අහගෙන අහගෙන යනකොට එයාගේ තිබිච්ච අර අකුසල් මුල් තිබුණා නැති වෙලා නැති. අර අකුසල් මුල් සියල්ලම නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධ වෙලා ගියා. එයා අරහත්ත්වයටපත් වුණා. වැඳවැටුණ බුදුරජාන් වහන්සේ ගාව භාග්‍යතුන් වහන්සේ අනේ මට සමා වෙන සීක්වා මම නරක හිතකින් ආපු කෙනෙක් කිව්වා. මම හොරකම් කරන්න හිතාගෙන ආපු කෙනෙක් කිව්වා. නමුත් මේ ධර්මයේ කොච්චර ආශ්චර්යයිද කියන්නේ මේ ධර්මයේ විසින් මාව අවබෝධය කරා ගෙනිච්චා කිව්වා. දැන් බලන්න මෙයාට කුසල් අකුසල් දෙකම තිබුණා. අකුසල් මුල් තිබුණා ප්‍රහාණය නොවි. ඒ ප්‍රහාණය නොවුණු අකුසල් මුල් ප්‍රහාණය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට තියෙනවා මේ අඟුරු අඟුරු ටිකක් තියෙනවා. මේ අඟුරු ටික වගේ තමයි මේ කුසල් මුල්. එතකොට මේ මේ අඟුරු වලට නෑ මේ අඟුරු වගේ තමයි කුසල්. එතකොට මේ අඟුරු වලට දානවා වීලි තනකොළ ටිකක්. වීලි තනකොළ වගේ තමයි අකුසල්. එතකොට අර අඟුරු වලින් මොකද වෙන්නේ? අර වීලි තනකොළ ඔක්කොම පිච්චීලා යනවා. මේ වගේ තමයි කියනවා ඊළඟට ඒක හරියට රෑ කාලේ රෑ කාලේ ඉවර වෙනකොට රෑ කාලේ වගේ තමයි අකුසල්. සූර්යා උදා වෙද්දී අර කරුවලට මොකද වෙන්නේ? රෑ කාලේට මොකද වෙන්නේ? රෑ නැති වෙලා එළිය එනවා. ඒ වගේ තමයි කියනවා මේ කුසල් බලවත් වෙද්දී අර අකුසල් ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුද්ගලෙක් ඉන්නවා එයාටත් තියෙනවා කුසලුයි අකුසලුයි දෙකම. එතකොට මෙයා එනවා මේ ධර්ම මාර්ගයට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ධර්ම මාර්ගයට ආවට පස්සේ එයාට අකුසල් මුල් වැඩෙන එකක්ද අහන්න ලැබෙන්නේ අකුසල් ප්‍රහාණය වෙන එකක්ද? අකුසල් ප්‍රහාණය කරන එකක් අහන්න ලැබෙනවා. කුසල් වැඩෙන ධර්මයක් ආන්න ලැබෙනවා. මෙයා මේ ධර්මයේ අනුගමනය කරන්න පටන් ගන්නවා. ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ අර අකුසල් නැති වෙලා නැති වෙලා නැති වෙලා ගිහිල්ලා මේ කිස් ගහක අග තැවිරිච්ච අකුසලයක්වත් නැති වෙලා ඉතුරු නොවි ප්‍රහාණය වෙනවා සම්පූර්ණ ඒකාන්ත කුසලයකින් එයා යුක්ත වෙනවා එයා මේ ජීවිතේ පිරිණිවන් පානවා ඒක හරියට කොහමද සීතල සීතල වෙච්ච අඟුරු කෑලි ටිකක් මේ වේලිච්ච තනකොළ ගොඩක තිබ්බා වගේ කියනවා. ඒ අඟුරු කෑලි කවදාවත් ගිනි ගන්නෑ කියනවා. ඒ වගේ කියනවා මේ සම්පූර්ණ අකුසල් ප්‍රහාණය වුණාම. එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරන ආනන්දේ මේ පුරුෂීන්ද්‍රිය ඥාන 6ක් නෑ පුරුෂීන්ද්‍රිය ඥාන තියෙන මේ සියලුම ලෝක සත්‍යයන් උන්වහන්සේ කොටස් 6කට බෙදෙනවා. ඉස්සෙල්ලා කොටස් 3යි පස්සේ කොටස් 3යි. මොකද පස්සේ පළවෙනි කොටස් එකේ පළවෙනි කොටස් එකේ ඉන්නවා එක්කෙනෙක් පළවෙනි එක්කෙනා පිරෙහින් නැති එක්කෙනා. මොකද අකුසල් කුසල් දෙකම තියෙනවා. නමුත් යාට කුසල් මුල් තියෙනවා. කුසල් මුල් වලින් කුසල් වැඩෙනවා. වැඩුණාම එයා බේරෙනවා. ඒ පිරෙහින් නැති එක්කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා කුසල් අකුසල් දෙකම තියෙනවා. කුසල් වඩනවා. කුසල් වැඩුවට කුසල් පවත්ව ගන්න බෑ. අර අකුසල් මුල් නිසා. අර අකුසල් මුල් බලවත් වෙලා අර කුසල් විනාශ වෙලා යනවා. එයා පිරිහි යන කෙනෙක්. තවෙත් කෙනෙක් ඉන්නවා කුසල් ලකුසල් දෙකම තියෙනවා. එයාගේ කුසල් ඉතුරු ඉතුරු නොවි නැත්තරම නැති වෙනවා. එයා අර නිර්යන එක්කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියපු තුන් දෙනාගේ මොකද්ද තියෙන්නේ? ඔව් කුසලුත් තියෙනවා කුසලුත් තියෙනවා. ඊළඟට යාට අර අකුසල් මුල් තියෙනවා. අකුසල් මුල් වලින් අකුසල් මතුවෙලා එයාගේ කුසල් විනාශ වෙලා යනවා. තව එක්කෙනෙක් ඉන්නවා එයාට කුසල් ලකුසල් දෙකම තියෙනවා අකුසල් තියෙනවා. ඒ අකුසල් මුල් තියෙනවා. ඒ අකුසල් මුල් එයා ගත කරන පිළිවෙල නිසා විනාශ වෙලා යනවා. ඒකෙන් එයා බේරෙනවා. තව කෙනෙක් ඉන්නවා අකුසල් තියෙනවා කුසල් තියෙනවා එයාගේ තියෙන අකුසල් සම්පූර්ණයෙන්ම ඔව් ඒ කියන්නේ මේ කෙස් ගහක අග තරම්වත් අකුසලයක් ඉතුරු නොවි අකුසල් නැති වෙනවා. නැතිවිලා එයා පිරිනවම් පානවා. ඉතින් මේ විදිහට මේ පුරුෂින්දිලේ ඥාන සූත්‍රයට අනුව බලද්දි පින්වත්නි දැන් අපේ ජීවිතය ගත්තොත් අපටත් මේවා තියෙනවා. මොනවද තියෙන්නේ? ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල් මුලුත් තියෙනවා. අලෝභ, ආද්වේෂ, අමෝහ කියන කුසල් මුලුත් තියෙනවා. හැබැයි අපිට කවදාවත් කුසල් මුල් මතු කරගන්න හම්බ වෙන්නේ නැහැ සද්ධර්ම ශ්‍රවණයක් නැත්තම්. එතකොට මේ සත්පුරුෂයාගෙන් සද්ධර්ම ශ්‍රවණිය ලැබෙනවා අසත්පුරුෂයාගෙන් අසත් ධර්ම ශ්‍රවණය ලැබෙනවා. එතකොට මේ අසත් ධර්මයේ සත් ධර්මයේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. සත් ධර්මයේ කියන්නේ මොකද්ද? අර අකුසල් ප්‍රහාණය කරවලා කුසල් උපද්දවන්න ඒ දේශනෙට පුළුවන්. ඒ ධර්මයට පුළුවන්. ඒක තමයි සත් ධර්මය කියන්නේ. අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපද්දවන්න පුළුවන් යම් ධර්මයකින් ඒක සත් ධර්මයයි. ඒතර තියෙන කුසල් නැති කළා අකුසල් උපද්දවන්න පුළුවන් යමකින් ඒක අසත් ධර්මයක්. එතකොට අහණේකින් හොඳට තේරුම් ගන්න ඕනේ මේක සද්ධර්මයක්ද මේක අසත් ධර්මද? Taman තුළ නූපන් ලෝභය උපද්දවනවා නම් යමක් අහගෙන ඉඳනකොට. ඒක මොකද්ද? අසත් ධර්මය. Taman තුළ නූපන් ද්වේෂය උපද්දවනවා නම් යමක් අහගෙන ඉන්නකොට. ඒක අසත් ධර්මය. Taman තුළ නූපන් සැකය, විචිකිච්ඡාව, රැවටීම, මුලාව, මෝහය උපද්දවනවා නම් ඒක මොකද්ද? අසත් ධර්මයේ ඉතින් මේ නිසා අපි සමාජයේ ඉන්නකොට සමහරට අපිට පුද්ගලික ඇසුරේම නෙමෙයි සමහරට මාධ්‍ය වලින් පොත්පත් වලින් පත්‍ර වලින් අපිට නිතරම සමහරට අහන්න ලැබෙන්න පුළුවන් අසත් ධර්මයෙන්. ඒ කියන්නේ අපි නූපන් ලෝභය උපද්දවනවා. නූපන් ද්වේෂය උපද්දවනවා. නූපන් මෝහය උපද්දවනවා. ඒ මේ එතකොට මේ උපද්දවන්නේ කුසල්ද අකුසල්ද? කුසල් උපද්ද අකුසල් උපද්දවන්න යමක් උදව් කරනවා නම් යම් පුද්ගලෙක් වේවා යම් දෙයක් වේවා ඒක Tamanට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි. ඉතින් මේක හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන දැන් මේකේ මේක Tamanගේ පස්සෙන් ඇවිල්ලා Tamanට ඇඟිලින් එන එන කියා දෙන්න කෙරෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. ඊළඟ එක තමයි මේ යෝනිසෝ මනසිකාරය කියන එක ඉබේ හටගන්නේ. දැන් සමහර විතාගෙන ඉන්න එයා බණපටියක් අහගෙන ඉන්නවා. අයිතන් අගෙන එකට හරි යෝනිසෝ මනසය ඇති වෙනවා කියලා. නෑ ඒක සින්දුවක් හොගෙන්න පුළුවන්. බැරිද ඒක? දැන් උන් අහගෙන හිටියා. එයා ඉතින් කියනවා මෙහෙමයි මේ මම දවසේ හැමදාම එක උදේට බණපටියක් අහනවා, හවසට බණපටියක් අහනවා කියලා. එහෙම ඇහුව කියලා කවදාවත් යෝනිසෝ මනසිකර ඇති වෙන්නේ. හැබැයි තව එකක් අපි තේරුම් ගන්න ඕනේ. මට තේරිලා ගිය එකක් මේ යුගයේ මිනිස්යාට යෝනිසෝ මනසිකාරී ඊටාම අඩුයි. යෝනිසෝ මනසිකාරය කියන එක එන්න ඕනේ උපතින්. ඒක අපිට බලෙන් උපද්දවලා මේ හයි කරන්න බෑ. දැන් අර මේ ඇඟ ඇතුළට බැටරි දානවා වගේ එනර්ජියක් දාන්න බෑ එහෙම බලෙන්. ස්පිරිචුවල් එනර්ජි කැලලක් ඇඟ ඇතුළට දාන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් අපි ඔක්කොටම තියෙන්නේ යෝනිසෝ මනසිකාර කැලලක් ඇඟට හයි කරගන්න. එහෙම කරන්න පුළුවන් කමක් නෑ. ඒක අපිට තියෙන විදිය අපි දන්නේ නැහැ. දන්නේ නැහැ කොහොම තියනවද කියලා. දැන් බලන්න සමහර අයට පුදුමයි මට නම් ඒක. අර බුදුරජාන් වහන්සේ කාලේ එක ජිම්නාස්ටික් ගහන කෙනෙක් කරණ ගහන්නේ සර්කස් සර්කස් පෙන්වන කෙනෙක් රියන් 60ක් උඩට මේ උණ ගහක් ගැට ගහලා දැන් මෙයා බිම ඉදලා කරණම ගහනවා උඩට අර මේ උණ ගහේ හිට ගන්නවා දැන් ඉතින් දවසක් බුදුරජාන් වහන්සේට ආරංචි වුණා දැන් අසවලා අනුසයකස් පෙන්වන එක්කෙනා ඇවිල්ලා ඉන්නවා. මෙහෙම පෙන්වනවා කියලා. රජගහනුවර. ඉතින් උන්වහන්සේ හොඳයි කිව්වා. භික්ෂුන් වහන්සේලාත් එක්ක මහන්නේ අපි යන් කිව්වා බලන්න මෙයා මේ වැඩි. දැන් උන්න බුදුරජාන් වහන්සේ අර සර්කස් පෙන්වන එක්කෙනා ළඟට දැන් ධර්මයේ දන්න අය දන්නා උන්වහන්සේ මේ යන්නේ දහම් දෙසණ්ඩයි කියලා. ධර්මයේ දන්නේ තේ හිතන්නේ. අනේ යන දිහා හිතන්නේ නැද්ද එහෙම? හිතනවනේ අපි අර අන්න යන දිහා අර සර්කස් බලන්න යනවා. උන්වහන්සේ මේ වඩින්නේ මොකටද මේ? උන්වහන්සේ වැඩියා. දැන් අර යාව කතා කළා. සර්කස් හා පින්නන දැන් වැඩි සර්කස් කිව්වා. දැන් මෙයා ගිහිල්ලා හොඳට හිත එකඟ කරගෙන දැන් ඔන්න කර්ණම ගහනවා. හරිම පුදුමයි මේ මිනිස්සෙකුගේ ඇතුලේ තියෙන හැකියාව. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන ගාතාවක් කියනවා. මේ කර්ණම ගහද්දි. දැන් මෙයාට මේ ගාතාව ඇහෙනවා. ගාතාව කොච්චර හොඳට තේරුම් ගත්තද කියනනම් අර හිටවුඩ හිට ගන්නකට යා අරහත් වෙටපත් වෙලා. ඒතර බලන්න මේ මිනිස්සෙකුගේ තියෙන හැකියාව එයා උපතින් ගෙනාවා. නමුත් ඒක දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. මේක ලෝකෙ වෙන කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. ඒකයි උන්වහන්සේ දේශනා කළේ මහණෙනි මම බුදු වෙසින් දකින්නේ නැහැ කිව්වා මේ ජීවිතය ඇතුලේ ජීවිතය ඇතුලේ තියෙන වෙන දෙයක් මේ යෝනිසෝ මනසිකාරි තරම්. දැන් ජීවිතය ඇතුලේ අපිට කොච්චර තියෙනද අපිට අතීතයක් තියෙනවා අපිට මේ මතකයේ තියෙන මෙමරිස් තියෙනවා අපිට නොලෙජ් තියෙනවා අපිට කොච්චර දේවල් තියෙනවද මේ ජීවිතය ඇතුලේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇතුලේ තියෙන කිසිම දෙයක් වටින්නේ නැහැ කිව්වා යෝනිසෝ මනසිකාරේ තරම්. ඒ හේතුව අර කිසි දෙයකට බෑ අකුසල් කුසල් වෙන් කරලා අකුසල් නැති කරවල කුසල උපද්දවන්න. ඒක කරන්න පුළුවන් මොකේදද? යෝනිසෝ මනසිකාරයට විතරයි. එතකොට මේ යෝනිසෝ මනසිකාරේ Taman තුල මට නම් යෝනිසෝ මනසිකාරය තියනවා තියනවා කියලා කෑ ගන්න එපා. ඒ හේතුව ඒක මාන්නයක් වෙන්න බැරිද? ඒක Taman ගේම තියෙන නිකන් මේ තමන්ගේ තියෙන නිකන් අමුතු එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තියෙනවද නැද්ද කියන එක දැන් මේ ලෝකේ දකින්න කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ ලෝකේ. ඒ උන්වහන්සේ පිරිනොම් පෑවා. හිටපු කෙනා. ඉතින් ඒ නිසා අපි හරියට අඳුනා ගන්න ඕන අපිට මේ කාලේ අපිට මේ ජීවිත අවබෝධ කරගන්න අවංකවම උදව් කරන්න කියලා ලොකු පිරිසක් ලොකු පිරිසක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ මේ බුද්ධ දේශනා ආශ්‍රින් අපි මේ ධර්මයටම ගරු කරමින් ධර්මයටම සත්කාර සම්මාන දක්වමින් ධර්මයේම තේරුම් ගන්න යම් කිසි විදියකින් මහසි ගන්න ඕනේ ක්‍රෙඩිට් එකක් හොයන්න නැතුව. ඒකේ මොකද ක්‍රෙඩිට් හොයනවා කියන්නේ? දැන් මම කොයි ස්ටෙප් එකේද දන්නේ නැහැ මගෙන් අහනවා ස්වාමීනි මම දැන් කොයි ස්ටෙප් එකේද? මම කො තියෙන ස්ටෙප් එකක ඉන්න ඇයි මොකද්ද මේ අහන්නේ? දැන් මම හාඳුරන්න කියලා කිව්වා. දැන් හාඳුරු මට මෙහෙම කිව්වා. දැන් මං ඉන්නේ ඔව් මේ සත්‍යන් සත්‍ය කියලා කියනවා. මම මේ ස්ටෙප් එකේ දැන් මම ඉන්නේ. දැන් ඔබලා බලාපල්ලා මම දැන් very special. මේක කියාගන්න නේද යන්නේ? මේකද ජීවිතේ අපි හොයන්න ඕනේ. නෑ නෑ. කවදාවත් අපිට ඒක ගන්න බෑ ඒක. ඊළඟ සමහර කෙනෙක් දැන් මම දන්නවා දැන් මම පොත් ඔක්කොම දන්නවා මම දැන් මේක කරගෙන දැන් මට මේකේ මට ඕනේ further developments මට තව දුරටත් කොහොමද මම මේක දියුණු කරගෙන යන්නේ එහෙම පුළුවන්ද මං අහන්නේ මට තේරෙන්නේ නැහැ ඒක සමහර කෙනෙක් දැන් මම ඉංග්‍රීසි මනස සමාධිගත කරගෙන යනවා දැන් ස්වාමීන් වහන්සේ මම දැන් දැන් මම මොකක්ද ඊළඟ ස්ටෙප් එක මොනවද මේ කියන්නේ මට හරියට හිමයි හම්බ වෙනවා. මේ මොකද්ද මේ ඔක්කොම යන්නේ මොකද්ද මේ? මාන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මහන්සි ගන්න සත්පුරුෂෙක් වෙන්න. සත්පුරුෂෙක් වෙන්න මහන්සි ගන්න. අභ්‍යන්තර ප්‍රශ්නේ අඳුන ගන්න. අභ්‍යන්තරේ කුසල් තියෙනවා අකුසල් තියෙනවා. කුසල් මුල් තියෙනවා අකුසල් මුල් තියෙනවා. අකුසල් මුල් වර්ධනය වෙන්න පුළුවන් ඕන වෙලාවක අයෝනිසෝ මනසිකාරයෙන් අසත් ධර්මයෙන්. එතකොට අකුසල් මුල් මර්ධනය වෙනකොට හැමතිස්සෙම අභියෝගයක් තියෙන මොකේදද? කුසල් වලටයි. එතකොට කුසල් වෙනසෙන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නේද මේ හිත වෙනස් වෙන්නේ. මේ හිත වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ දැන් මේ හොඳට ධර්මයේ අවුරුදු ගණන් ධර්මයට ආපු අය එක්කෙනෙක් මම දන්නවා මේ මොකක් හරි එකකට මමත් එක්ක hina වෙලා. මෙහෙම යද්දි මම තේ මමද මං අහක බලන්න අනේ මට මතකත් නෑ දැක්කද මතකත් නෑ මං ඒ වෙලාව වෙන මොකක් හරි බල බල හිටියක් දන්නෙත් නෑ hina වුණාලු ඊට හිතලා තිනවා ස්වාමීන් වහන්සේට කවුරු හරි මගේ ගැන කියලා මං අහක දැකලා අහක බලන් ගියා මං දැන් එන්නේ නෑ වැඩසටහන් වලට එතකොට මේ හොයලා තියෙන මොකද්ද මොකද්ද හොයලා තියෙන්නේ එතකොට මම hina වෙනවා දැන් දැකලා මං hina වුණා. ආ හරි. දැන් මම අඳුනගත්තා. හරි. මොකද්ද මේ හොයන්නේ? මේ ධර්මයේද හොයන්නේ? කිසි දවසක ඒ தත්ත්වයට වැටෙන්න එපා. ධර්මයේම තේරුම් ගන්න. ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්න. අකුසල් අඳුන ගන්න, කුසල් අඳුන ගන්න. අකුසල් ප්‍රහාණය වෙන විදියට ජීවත් වෙන්න කුසල් වැඩි විදියට ජීවත් වෙන්න ඒක පුංචි ජීවිතයක් නෙමෙයි. ඒක ඒක ලේසින් කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා ඒක රයන්න ඔබට වාසනාව ලැබේවා. සාදු